අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද තවත් ප්‍රශ්න විචාරාත්මක අඩපිලක ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ ඉදිරිපත් කරන්න බැරි වෙච්ච ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරමු ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට අපි කර්මයන් ඉල්ලා මතක් කරමු අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දිනේදී ප්‍රශ්න 6ක් සහ අද දිනේදී කමටහන් වාර්තා 7ක් ඔබ වහන්සේට ඉදිරිපත් කිරීමට අපට ලැබී තිබෙනවා. එම වාර්තාවන් ඉදිරිපත් කිරීම සඳහා අපට අවසර දෙන්න. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. ස්වාමීන් වහන්සේ මා පර්යංක භාවනාවේ සිටින විට ආශ්වාස ප්‍රාශ්වාස තුනී යන ආකාරය දුටිමි. එය පරයන්කයේ වාඩි වී විනාඩි කිහිපයකට පමණ පසුවයි. මේ අතරතුර දිවාගින් වතුර උනනවා දෙනුනි. මෙය මාහට සිත ආස්වාසේ හා ප්‍රාස්වාසේ පිහිටවීමට බාධාවක් විය. මූල කර්මස්ථානයේ සිත පිහිටයි. නැවතත් දිවාග දිවාගට සිතයයි. මේ ලෙස මෙම වැඩමුළුවේ මෙවැනි අත්දැකීමක් ලද ප්‍රථම අවස්ථාවයි. මා නැවත අදිෂ්ඨාන පූර්වකව සිත මූල කර්මස්ථානයේ වෙත යොමු කළෙමි. එවිට මූල කර්මස්ථානය හොඳින් වැටහුණි. එය සියුම් වී යන බවක් හා නාසයේ ඇති වූ සියුම් රිද්මයක් සමග එය තව තවත් සියුම් වී යන ආකාරයක් හා සියුම්මගේ මූල කර්මස්ථානයේ සිත ඊටා හොඳින් පැවතිනි. මේ අවස්ථාව නිදිමත නොමැති බවත් ක්ලාන්ත වී නොමැති බව හා සිත නිදහස්ව සිටින බව වැටහිණි. මේ අවස්ථාවේ මුහුණ ඉදිරියේ අලුපාට දූවිලි ගුලියක් හෝ පුළුන් වැනි යමක් මතුවී විසිරී ගියේය. කලබල වූයේ නැත. තවද ඔළුවේ වම් පැත්ත බරගතියකින් පටන්ගෙන එය වැඩි වී වමට ඔළුව තල්ලු කරන්නාක් මෙන් විය. බලා සිටිමි. ආශ්වාසයට ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. ස්වාමීන් වහන්ස සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසය තව තවත් සියුම් වී නැති වී ගියේය. තව තවත් සිතට සැහැල්ලු බවක් දැනෙන්නට විය. මෙය මට ඊටා ගැඹුරු නිින්දක්සේ වැටහිණි. එක් අවස්ථාවක ශරීරයේ මුළු ක්‍රියාදාමයේම නැවතී ඇති බවක්සේ දැනුනි. සිතට මේ වන විට ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නේ නැත. පරයන්කයේදී දැනෙන මස්පිඩු වේදනා, දණහිස් වේදනාද නැත. මුළු ගතම සැහැල්ලුය. සිත තව තවත් ගැඹුරකට යන බවක් දැනුනි. එය ඊටාම සැහැල්ලුය. ඇසැරීමට උමනා වුණත් ඇසරීමට තරම් සිත්තේ හයියක්ද නැත. මා මෙහි විස්තර දක්වා ඇත්තේ පෑ දෙකක පරයන්ක භාවනා අත්දැකීමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ යම් තැනක වැරදි හෝ අඩුපාඩු වේ නම් ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ පෙන්වා දෙන ලෙසටයි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් මේ ජීවිත කාලයේදීම නිවන සාක්ෂාත් කරගනිත්වා. ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා. මේක ඇත්තට වැරද්දක් පෙන්වනව නෙවෙයි. ඒ වගේ ඒ කර්මනදී හොඳට හිත ගැඹුරට බහිනකොට ශරීරයේ විවිධ පැති වලින් ওই ධාතු මනසිකාරය මතුවෙන්න පටන් ගන්නවා. එක්ක වැගිරෙන ගතිය, එක්ක විසිරෙන ගතිය, එක්ක බර ගතිය. ඉතින් එතකොට අපිට දැනගන්න ඕනේ දැන් මේ හිත පරමාර්ථ ධර්ම වලට යන්න හදන්නේ. ඉතින් එතෙන්ට යනකොට මේ වැටහෙන දේ කටේ, කනේ, නාහය වගේ කියලා තමයි වැටෙන්නේ. මේ නා දිවාග තමයි වතුර ගතිය වැටෙන්නේ. ඒ මූණ ඉස්සරහා විසිරෙන ගතිය දූවිලි වගේ වැටෙනවා. වම් පැත්තේ බර ගතියක් වැටෙනවා. ඉතින් අන්නේ වෙලාවේ ශරීරාංග පැත්තකට දාලා ඒ ගති, ඒ භාව, ඒ ස්වභාව දකින්නවනම් අපි අර પરමාර්ථ පැත්ත ටිකක් අනුග්‍රහ කරා වෙනවා. ශරීරාංග ගත්ත ගමන් ආතතියක් එනවා. කතන්දර ගොතන්න පටන් ගන්නවා. එනිසා එන්නේ නම් ඇත්තටම ශරීරාංගයක් අල්ලගෙන තමයි. නමුත් එතනදී ඒ ශරීරාංගයේ වභාගේ භාෂාව ඒක අයින් කරලා වැඩිහිටි භාෂාව තමයි බර ගතිය, බර ස්වභාවය, බර භාවය. එහෙම නැත්නම් වැగిරෙන ගතිය, වැగిරෙන භාවය, වැగిරෙන ස්වභාවය. අන්න ඒක දැක්කනම් පේනවා හිත මේ සම්මුතිය පැත්තකට දාලා සම්මුතිය තුලින් પરමාර්ථය ගන්න ලෑස්ති. එහෙම නැත්නම් ඒකට අනුග්‍රහ කරන්න ලෑස්ති. ඉතින් ඒකට සුතමේ ඥානයක් තියෙන්න ඕනේ. යෝගාවචර දැනගන්න ඕනේ මේ අරමුණක් දිගේ කොයි අරමුණ දිගේ වැස්සත් අඩියට යනකොට මේ වගේ ධාතු ගුණ අතරමහා ධාතුන් මේ ඇවිල්ලා පෙනෙනවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. වැගිරෙන ගතිය එනකොට මෙනෙහි කරන්න යන්න එපා දැනගන්න මේ ආපෝ ධාතුව තමයි. විසිරෙන ගතිය එනවා. තද ගතිය එනවා. ඒකට මේ ධාතුව ඒගොල්ල වෙන භාෂාවක් දන්න ඔච්චරයි දන්නේ. ඇවිල්ලා කොතෙන් හරි තට්ටුවක් දාලා එයාගේ කම්පන චංචල බර හැල්ලු උණුසුම් සිසිල් ගති පෙන්නනවා. එතකොට යෝගාචර දැනගන්න මේ ජාත්‍යන්තර භාෂාවෙන් මේගොල්ලෝ අවිලා කතා කරනවා. කලබල වෙන්න එපා. අර ගත්ත අරමුණ දිගේම තව තව බස්සනකොට මේගොල්ලෝ ඒගොල්ලන්ගේ භූමිකාව රඟපාලා යනවා යන්නේ. අපි ඒ අතරමැන් තමයි වාත කිපිලයි, තෙම කිපිලයි, අනම්මනම් කියලා දාපු ගම ඉතින් බේත් කරන්න ඕන. මේක දිහා බලහින්න මොනම බේතක්වත් ඕනේ නැහැ. ඇතර සුවයක් ඇති වෙනවා. ඒක නිසා අරමුණේ වැස්සන ගමක්. අරමුණේ සියුම් වෙන ගමන් අරමුණේ කිමිදෙන ගමන් මේවා බලාගන්න බලාගෙන ඇඟට ගාගන්න එපා ඒ ධාතු භාව ස්වභාව ගති දකින්න සූදානම් වෙලා යන්නේ ඒකට හරි සතුටක් ඇති වෙනවා මම දැන් විශ්වගත වෙලා ඉන්නේ විශ්වයේ තියෙන මේ ධාතු පෙන්වන්නේ මම කියාගන්නෙත් නැහැ මගේ කියාගන්නෙත් නැහැ එතකොට මේ ධර්ම ඥානිකුත් එනවා ඒ ටික විතරයි මතක් කරන්න තියෙන්නේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී. පසුගිය දින කීපයේදී සුසුම් රැල්ල හොඳින් නාස්පුඩු අගට දැනුණු අතර අද දිනේදී එසේ දැනෙන්නේම නැති බවයි. ඒ හේතුව නිසා සිත පිහිටුවා ගැනීමට අපහසු තත්වයක් උද්ගත වී ඇත. පහදා දුන මැනවි. දෙක පර්යංකයේදී සුසුම් රැල්ලට හිත යොමා සිටින විට ශරීරයේ ඉදිරියට නැමී ඇති බවත් එහිදී අත් දෙකෙන් තදින් වාරුගෙන සිටින බවක් හැඟී ඇත. මේ අවස්ථාවේදී නාසෙහි අගට සිත යොමු කරගෙන සිටින తত্ত্বය කැඩී ගොස් අත් දෙකෙහි දැඩි වේදනාවට සිත යොමු වේ. නමුත් අත් ලිහිල් කරගත් වහාම සුසුම් රැල්ලට සිත යොමු වේ. 3. සක් පර්යංකයේ හෝ සක්මනේ හැර සෑම අවස්ථාවකදීම කරන සියලු වැඩ සඳහා සිත පැහැදිලිවම යන බවක් දැනී ඇත. සෑම විටම සිත මම දෙසට යොමු වී ඇතිසයක් දැනේ. අරමුණු පැහැදිලිය, සිතෙහි ස්ථිර බවක් දැනේ. ස්වාමින් වහන්ස, ඉහතින් දැක්කුවේ අද දිනේ වන විට සිතේ ඇති වී ඇති తත්වයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. පළවෙනි එකේ තියෙනවා මේ ආනාපානය හොඳට පෙනිලා නොතෙන් නොපෙනී ගියාට පස්සේ එහෙම නැත්නම් නොදැනී ගියාට පස්සේ සියුම් වුණාට පස්සේ හිත පීටුවා ගන්න දෙයක් නැතිකම කලකොල භාවයක් වික්ෂිප්ත භාවයක් වෙලා තියෙනවා කිය. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ ඒක දන්න නිසා බුදුන්සේ කියනවා අරමුණු තීන තා කෙලස්. අරමුණ ගොරෝසු නම් ලොකු කෙලෙසයක්, අරමුණ සියුම් නම් කෙලස් අඩුයි, අරමුණ ගෙවුණු නම් කෙලස් ගෙවුණා. එතකොට හිතට විසුන්නේ හිත කොහෙන් හරි හොයන අරමුණ. ඒක තමයි හිතේ හැටි. බුදුරජාණන් වහන්සේ පෙන්වන අරමුණ නැත්තන්ට ගෙනියලා හිත අසරණ වෙන හැටි. යෝගාවචරය බලනවා හිතට කොහෙන් හරි අරමුණක් ගෙනත් දෙලා ආය සක්කාය දිට්ඨිය ඇති කරගන්න හැටි. ආය මාන්නයක් ඇති කරගන්න හැටි. ආය කෙලෙසක් ඇති කරන්න හැටි. ඉතින් ඒනට දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ භාවනා කරනකොට අනන්තවත් අරමුණ නැති තත්ත්වයට යනවා. කවදා හෝ අරමුණ නැති තත්ත්වයේ ප්‍රගතියක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලෙස් අඩු සත්‍යයක් කියලා රැස්ලා ගිය දවසේ තේරෙයි අපි මෙතෙක් සංසාරේ කොච්චර මෙතෙන්ට යන්නේ නැද්ද එතකොට බය වෙලා ආය දුවගෙන ඇවිල්ලා අරමුණක් හොයන ඒ කියන්නේ අර කෙලස් ටිකක් ඕනේ අපිට ජීවත් වෙන්න. මායя ඉන්න ඕනේ අපිත් එක්ක. එහෙම නැත්නම් කක්කා. කක්කා හොයනවා. සුද්ධ කරලා තිබ්බ ගම කක්කා හොයනවා. ඔන්න ඔච්චරයි මානස කියන්නේ ඔච්චර තමයි යා කරන්නේ. ඒ නිසා පිරිසුදු තැනට ගියාම මේක ප්‍රතිපදාවේදී වුණක් සහ මේක කෙලෙසරු තත්වයක් කියලා කියන බුදු කෙනෙක් පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට පේන්නේ පාළු වුණා, තනි වුණා, එල්ලයක් නැතුව ගියා, අරමුණක් නැතුව ගියා. දැන් මම මොකද කරන්න කියලා කලබල වෙනවා. ඔය තමයි මායя කියන්නේ. ඕකට තමයි කෙලෙස් කියන්නේ. ඕකට තමයි අවිද්‍යාව කියන්නේ. ඔය තමයි වංචනික භාවය කියන්නේ. මේක භාවනාවේ දියුණුවක්. එහෙම ගිහිල්ලා බලන්න බොහෝ ලේසියෙන් එතෙන් යන්න පුළුවන්. ගියාට බාර ගන්න නැත්තම් මේ දෙන දෙන මේ තෑග්ග බාර ගන්න නැත්තම් ඒ නිසා අපි කොහෙන් හරි අරමුණක් දාගන්න හදනවා. අරමුණක් ඕනේ තමයි අර අන්තිමට කියලා තියෙන දේ හිත තැම්පත් කරගන්න. මම ඉන්නේ මේ අරමුණේ කියලා දැනගන්න එකක් ඕනේ. ඉන්නේ නැහැ හැම ඉරියව්වෙදීම කොතේද හිත තියෙන්නේ කියලා. නමුත් එකක් දිහා හුඟක් කියලා බලන් දෙක නැති වෙනවා. නැති වෙනකොට ඒකට අනුග්‍රහකරනද අනිත් දවසේ උත්සාහකරනද කියලා අපි අනිත් ප්‍රශ්නෙට. Venerable Bhante, my reverential salutation to you on bended knees. My concentration at the early morning, sit in meditation. Time, time was good. During the last few days, I had been faced with the problem of my own seeking, trying to solve the problem through phys physical action, even with the kind help of others. The mission was not successful so far, and my concentration suffered. Early this morning, during sitting meditation, I seems to arrive at a state of extreme mental calm, poise and clarity of conscience almost as soon as I sat down. I made use of that clarity of conscience to solve my problem. I was in instantly awake to the solution. What was brought to my mind was the advice given in the Sedaka Sutta. The application of this advice to the problem gave me the perception how I should pursue my action and how I should pursue other sections. My action based on the Chattaro Satipattana and actions of others with forbearance, loving kindness, compassion, mudita and equanimity. This insight made me realize that some situation had limitations of offering perfect solutions. Venerable Sir, is it acceptable to apply clarity of consciences to practical problems at hand during a retreat of this nature? Is this report not a sufficient investigation of a med meditational experience? Do problem me for the length of this report and its other shortcomings. With deep respect and metta, Venerable Sir, for your well-being. So all the mental concomitants mentioned, but no mindfulness. If you have mindfulness, no question, no problem. If you are going to seek anything, concentration, metta, karuna, mudita, all problems, all crooked paths, there is a limited value for them, but mindfulness is the shortest cut. That is very difficult to apply because mind is suggesting other crooked paths. They are very beautiful. But the mindfulness is very straight, no beauty. So the day you resort to the mindfulness, you will mind your own your business. And mindfulness, very simple. But our crafty mind, our the mind which is looking for dramatic things, eventful thing, always go chase behind the colorful mental concomitants like metta, karuna, mudita, compassion, loving kindness, all are good, but no go. So that is why the Buddha mentioned, mind your own business, so be mindful. But in this whole letter, not a single word starting with concentration and taking you for a ride for a long journey and therefore you lost the you missed the bus so therefore be with your present moment whether with concentration or not with loving kindness or not with compassion or not as far as the mindfulness is there definitely you will find the shortest cut most comfort zone most you are in the least frictional path. All the other paths are very beautiful, but crooked, not credible. Like mindfulness, so no harm, if whatever the may be bewilderment, the moment you try to be mindful, meditation will be very straightforward. Answers will be under your very nose. So therefore, not the method of writing, but the method of meditation. So be simple, be straightforward, be mindful. අවසරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානය ආනාපාන සතිය. පෙර දිනවල ආනාපානයේ ආරම්භය ගලා යාම සහ අවසානය දෙස බලමින් සිටියද ඊයේ සිට ආනාපානය සිදුවන බව දනිමින් දකිමින් සිටියෙමි. පරයන්කේ වාඩි වූ පසු ඊතා ඉක්මනින් සිත තැම්පත් වේ. සිත ප්‍රභාෂර වේ. නමුත් අද දිනේදී මේ ප්‍රභාෂර භාවය තුල සිටියේදී හිස මුදුනින් දැඩි වේදනාවක් වැනි පීඩාකාරී ස්වභාවයක් අත්විඳෙමි. හුස්ම දැනේ. සිතද සතිමත්ය. මේ දෙස ඔහේ බලා සිටියෙමි. තවත් විටක දෙයස් ඉදිරිපිට මොනවදෝ ප්‍රභාෂර දෙයක් වැනි දෙයක් ඇත. විස්තර කිරීමට නොහැක. නමුත් ප්‍රීතිය අත්විඳිමි, අත්දකිමි. කෙලෙසල පීඩාකාරී බව රළු බව ඇත්තේම නැති තරම්ය. වලාකුලක පාවෙනවා වැනි හැඟීමක් ඇත. එය හැඟීමක්ද නොවේ. සුවදායක බවකි. වෙන කරන්නට යුතුයකම් වගකීම්ද නැත. සිත ප්‍රීතිමත්ය. එදෙස ඔහේ බලා සිටින්නෙමි. මෙසේ පාරයන්කෙන් මිදී දානය සඳහා ගමන් කරන විටද එම සතිය සහ සිතේ ප්‍රභාෂර බව පැවතිනි. ආශ්වාසය සහ ප්‍රශ්වාසයේද මනාව වැටහි. පයට පොළවේ ස්පර්ශය හොඳින් දැනේ. එහෙත් හිසේ පැවති බර ගතියද දැනෙන්නට විය. සිතට වෙනත් විතර්ක පැමිණි පසු මේ නැති වී ගොස් තිබුණි. ගෞරවනීය සාමීන් වහන්සේ මේ අද දින මාගේ භාවනා අත්දැකීමයි. මා කෙරෙහි අනුකම්පාවෙන් මෙහි යම් වරදක් ඇතොත් නිවැරදි කර දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. සතිය මුදුන්පත් වුණාට පස්සේ වේදනා නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ වේදනා විනිවිදින්න පුළුවන්. සද්ද නැතිකම නෙවෙයි තියෙන්නේ. සද්ද විනිවිදින්න පුළුවන්. හිතවිලි නැතිකම නෙවෙයි තියෙන්නේ. හිතවිලි විනිවිදින්න පුළුවන්. ඒකට ඒවා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතිවිලි තියෙනවා හැබැයි දුක් හිත කරදර ගන්නෑ. අනේ ඒකට තමයි අපිට ආත්ම ශක්තිය ඕන කරලා තියෙන්නේ පෙරදැක්ම ඕන කරලා තියෙන්නේ ඒ ඕනම දෙයක් විනිවිදින්න පුළුවන් ගතිය තියෙන සතිය විතරයි. එතකොට අපිට කොච්චර මල් හම්බුණත් අපි මාළේට අමුණගෙන අමුණගෙන යන එකයි තියෙන්නේ. ඉදි කට්ටේට කොයි මාළෙත් එකයි මලත් එකයි. මල අන්තිමට එකතු වෙනවා මාළේට. එකක්වත් විසි කරන්නේ නැහැ. ලස්සන මල් මාලයක් ගෙදෙනවා. මල් විවිධ වෙච්ච තරමට මල් මාල ලස්සනයි. හැබැයි දිගට එන හැම මලක්ම විදින්න ඕන. විනි විදින්න ඕන. ඒ නිසා සතිය තියෙනවා නම් ඉන්න ඉරියව්වේ දුකක් ආවත් සැපක් ආවත් වේදනාවක් නැත්නම් විඳීමක් විතර තමයි තේරෙන්නේ. සැප විඳීමත් දුක විඳීම දැන මේ සතිය තියෙන බවට ලකුණක්. සද්දයක් යනකොට දන්නවා මම සද්ද තියෙන තැනක ඉන්නේ. දැන් සද්දෙටත් මගේ සංවේදී භාවයක් තියෙනවා. හිතේ හිතවිලිත් තියෙනවා. හැබැයි එකකින්වත් මාව ගෙනියන්න බෑ. ගෙනිච්චත් ආපහු එනවා. ඉතින් ඒකට කියනවා හිත කරදර ගන්නෑ. කරදර නැති එකක් නෙමෙයි තියෙන්නේ. කරදර තියෙනවා මම කියන්නේ ගාලල්ල. මොනවද ඉබ්බා ගාලල්ල? සතිය තියෙනවනේ. එතකොට එන කෙනා ඇවිස්සලා අපිව කුප්පන්නේ අපි ඒකට ප්‍රතික්‍රියා කරුවොත් විතරයි. ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒව එහෙම ලැත්තනම ලොප් වෙනවා. ඉතින් 아무තු කලාවක්. ඒ කලාවේ එන්න බෑ නිකන් කරන්න බෑ. ඒකට අර සතිය වඩා ගන්න ඕනේ ඇතුලේ. වඩලා කියන්න ඕනේ. කොයි එකාවත් මේ මල් මල්ලට අමුණන්න. මොන මල අමුණත් අමුණන්න. වැල තියා ගන්න අතේ. එනේනේ දේ අමුණනවා. එදට ඒ වගේ තියෙන නපුර නැතිලා යනවා. ඒ නිසා දේවල් අයින් කරන්න යන්න එපා. දේවල් තෝරන්න බේරන්න යන්න එපා. දේවල් පිළිබඳ සතුටුමත් වෙනවා නම් අඩු අඩි වලගොඩේ සමතලා කරලා පාර යන්න පුළුවන් තාලට හදලා දෙනවා. ඉතින් ඒක නිසා ඒ දේවල් වල පිළිබඳව තීරණය කරන ශක්තිය එහෙම නැත්නම් දේවල් පිළිබඳව තියෙන රුචි අරුචිකම් දේවල් වල තියෙන පහසුව සහ නපුරු ගතිය එහෙම්ම තිබිච්චා. එහෙම තිබුණොත් සතියෙන් බලන්න හිටියොත් තමයි තේරෙන්න පටන් ගන්නවා ඔය නපුර නැහැ. ඒ නපුර එන්නේ අඩු වෙලා යනවා. ඉතින් එතකොට තේරෙනවා උපරිම සතියක ඉන්නවනම් කොයි දෙයක් අන්තිමට නිකන් සාමාන්‍ය කටවචනෙන් කියනවනම් සැප පිණිස පිහිටනවා වගේ. සියල්ල සිතුවන්නේ යහපත පිණිසයි කියලා වගේ. අන්න ඒ බව ඇති කරන චෛතසිකයක්. ඒක හරි අමාරුයි. කාට හරි වඩන්න මොකද ඒක විචිත්‍ර නෑ ඒක. ඒ කිසිසේත්ම සිද්ධි බහුල නෑ. කොයි දේ ආවත් මට්ටම් කරගෙන යනවා මිසක් ඒවට උලූසන දෙන්නේ නැහැ නිසා හිත කරදර නොගෙන සිටීමේ කලාවක් මේකේ තියෙන්නේ වෙනදනම් ඔය එන ඉසේකක්මයි අර මේ බේත් බොන දේවල් තමයි මේ සතියෙන් බලනකොට ගණන් ගන්න දෙයක් නැහැ. මොකද මේකේ යන බව දන්න. වෙන හිතවිල්ලක් ආපු ගමන් ඉෂිකක්ම නැහැ. ඒ බව දකින්න පුළුවන් සතියෙන් හිටියොත් විතරයි. ඒ නිසා ඉස්සරහට වඩාගෙන යනකොට අපි මේ මේ ලෝකෙමයි ඉන්නේ. වෙන ලෝකයකට ගිහිලා නිවන් සැප විඳිනව නෙවෙයි. මේ ලෝකෙම ඉන්න ගමන් නෙළුම් පතක් වල තියෙන වතුර කඳුල වගේ පතේ නෙළුම් පතේ ගෑවිලා නැහැ. ඒක තැරවිලා නැහැ. ඒක සරුවචන් වහන්සේ දැක්කේ මේ නිවන් දකින්න ඉස්සර දවසේ බුදුබව ලබන්න ඉස්සර දවසේ අසුචි කන්දක ඇවිදිනවා දැක්කා ගෑවෙන්නේ නැහැ. ඒක නම් අපි පැත්තෙන් බලුවා නම් බුදු වෙන්න තියෙන සුබ සීනියක් කියලා පේන්නේ නැහැ. ඒක නිකන් අසුචි කන්දක ඇවිදිනවා. ගෑවෙන්නේ නැහැ. ඒ නිසා අපි බුදු වෙලා නැති තාක්කල් උහි කොහෙද දිනක කරන ගා ගන්න. ගා ගන්න කියන්නේ අනා ගන්නවා කියලා ඔකට කියන්නේ. ආගේ හැරි දුකක් අරගෙන අනා ගන්නවා. ඉතින් අනාගාමි වෙන්න අමාරුයි. අනාගාමි වෙන්න නම් උඹ ඕඩ බම්බුවක් ගහගනේ මම පරිස්සම් මගේ සතිය විතරයි මම බලන්නේ. හරි ආත්මార్థකාමී වගේ. කාටවත් ඇවිල්ලා ඊර්ෂ්‍යා කරන්නත් බෑ, වටන්න බෑ. ඉදිකට කෙලින් තියලා ඕන කෙනෙකුට කියන දුක් කරදර වක් කරන්න කියලා එකට. අබහරි දූවිලි හරි වැලි හරි මොකක්වත් උඩ හිටින්නේ නැහැ. ඒ හැටි සතිය කෙලින් කරන්නේ. සතිය වැත්ත වැටුනොත් ඕන දෙකින් යට වෙනවා. ඒ නිසා යට වෙන්නේ නැති අවස්ථාවක් දැකපු කෙනාට තේරෙනවා සිහිය බලමයි මේ කියන එක. අනික වෙලාට යට වෙයි ප්‍රශ්නයක් නැහැ. අර බලමහිමේ තේරුම් ගන්න එකේ බුදුහාමුදුරුව සඳහන් කළ තුන යවසූක සූත්‍රයේ යව ඇට ටිකක් අරගෙන යව ඇට කියලා කියන්නේ ඒකේ නණ්ඩුවක් තියෙනවා. ඔය මේ ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් එකේ දෙපැත්තේ තියෙන යව කරල් දෙකක් ඒ නණ්ඩුව තියෙනවා ඒකේ. අපි කළු හිටෙන් ටිකලා තියෙනවා. මෙහෙම අතට යන මෙරිකොත් ඔක්කොම නණ්ඩු කැඩෙනවා. නමුත් එකක් සමහර විටක එක නණ්ඩුවක් සමහරට සිවිය විදගෙන, හැම විදගෙන, මස් විදගෙන, ඇට රහර විදගෙනම ඇතුළට යනවා. ඒ වගේ ඔක්කොම කරනකොට සතිමත් චිත්තක්ෂණය ආවොත් නණ්ඩු එච්චර හයි එකක් නෙවෙනවත් ඇලයින්මන්ට් එක ආවොත් ලස්සන බුදුරජාණන් විස්තර කරන ඇටේ දක්වා බහින. ඒ වගේ ඕනේ කෙලෙස් එක ඇතුළට බහින්න පුළුවන් බැසට පස්සේ කෙලෙසක් නෙවෙයි. හැබැයි හැම නණ්ඩුවම හිටින්නේ නැහැ. එල්ලේ වෙන එක නණ්ඩුව විදගෙන යනවා. යවසූක සූත්‍රය කියලා. ඒ නිසා ඒ වගේ මොහොතක් කරන බලන්න අපි සතිය කියලා ඉදිරිපත් කරගත්තොත් කොච්චර මේ දුක් දුක් කරදර ගන්න නැති හිත කරදර ගන්නෙ නැති ඒ අසුචි ලෝකෙක ජීවත් වෙන්න පුළුවන් ගහ ගන්න නැතුව. gedara dora ඉන්නවයි කියලා කියන්නේ anu taman kakka කරලා anuge ගන්නවා. අනුන්ගේ කක්කත් ගා ගන්නවා නාපුවාම ඉන්න බෑ කහනවා. ගාය වෙච්චාම සොල්ලියට ඉන්නවා. කක්ක ගොඩේ ඉන්නකොට ගාලල්ල. හොදලා ගත්තොත් ඉන්න බෑ. ආයෙ කක්ක ගොඩට වැටෙනවා. මේ කක්ක කක්ක කක්ක කක්ක කක්ක කක්ක කිකෙයිලන. පිරිසුදු කළ දුන්නත් කුඩල්ලා කොට්ටේ උඩ තිබ්බාගේ හිටින්නේ නැහැ. ඌට ඕන කරන්නේ තෙතප නෑයි අන්ධකාරය විතරයි. ඒසාව පවුල් කන කට්ටියට Nobel Prize නෙමෙයි බෙල් එක තියෙන ප්‍රයිස් එකක් දෙන්න වටින්නේ. අම්මපා මේ ගා ගන්න ගා ගැනීම හැටියට ඇත්ති මෙහෙමවත් මේ hina වෙලා ජීවත් වෙනවා. ඒක නිසා යවසූකේ බලන්න ඍජු වෙච්ච වෙලා බලන්න බල්ලා කියන්නේ ඕන දුකක් විඳගෙන යන්න පුළුවන්. අපි ඒව පැත්තක තියේදී මේ අහක යන බෙසිංගල කියන්නේ අහක යන රෙද්දාසේ දා ගන්නවා කියලා ඒක කියන්න හොඳ නෑ. ඒකට ඉතින් කියනකොට තේරෙනවා හැබැයි ඒක. අහක යන රෙද්දාසේ දාගෙන මේ මේ මේ ආත්මේ ආවට පස්සේ හම්බෙච්ච හොල්මන් ටිකක් එක්ක නෙමෙයි නටන්නේ. ඉන්නේ ඉස්සලා මේ එක එකක් පතාගෙන ආව නෙවෙයි. පතපොතේ හම්බ වෙන්නේත් නැහැ. දැන් මේකෙන් හැඳි ගෑවිලා යනවා කියන්නකො ඊගාවාත්මෙට ගියාට පස්සේ ඒකේ ඉන්න කට්ටිය බදාන ඔය වාගේම නටන දැන් අපි කියන්නේ හොයන්නෙම නැහැ ඊට පස්සේ. මේ ඉන්න කට්ටිය ගැන මතක නැහැ. తත්‍ර తත්‍රාබි නන්දිනේ මොකද්ද ඉතිරිපත් වෙන්නේ ඒ කල්ලන කතන්දර ගොතනවා කෑ ගහනවා අඬහැර පානවා ඉතිවාසිකම් ඉල්ලනවා අනේ මේම තණ්හාවක් අනේ මේම ආසාවක් මිනිස්සෙයිදී තියෙයිද මේ යලවීමක් ඒ නිසා ගා ගන්න නැතුව ඉන්න ක්‍රමයේ ඉගෙන ගන්න. කෙලස් තිබුණාට ගා ගන්න නැතුව ඉන්න ක්‍රමයේ මං කියන්නේ කොස් කපනකොට පොල් තෙල් ටිකක් ගා ගන්න. දන්නවනේ. පොල්ල කියන જાති මොකද පොල් තෙල් ගෑවට පස්සෙත් ගෑවෙනවා. හැබැයි ගලවන්න ලීසි. ඒ නිසා කවුරුත් එක්ක පයිරු පාසන කන් තියන්න එපා. කොයි එකනත් එකත් පොල් තෙල් ටිකක් ගාගෙන ඉන්න එකයි තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනකොට රබර් ග්ලව් එකක් දාගන්න. ඒකට විදුලිය ඇල්ලුවට ප්‍රශ්නයක් නැහැ. මේ තුවාල වෙලා තියෙන බා. තුවාල වෙච්ච එක රබර් ග්ලව්ස් දාන්න යන්න එපා. හොඳ එකක් දාගන්න. ඒක ලියලා 230 කරන්න එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි යන් ඊගාව ප්‍රශ්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම සක්මන අවසානයේ පර්යංකයට ගොස් හොඳින් පෙනෙන සියුම් ආනාපානය දෙස බලා සිටියේදී මොකුත්ම නොදැනෙන එනම් ඉන්නා බව නොදන්නා තත්වයට ගොස් බොහෝ වේලා සිටිය බව පසුව තේරුණා. එම තත්වයෙන් කය දැනෙන තත්වයටපත් වී කය වේගයෙන් සෙලවෙන්නට පටන් ගත්තා. එය අධික වේගයක්. ටික වේලාවක් එසේ වේගයෙන් සෙලවි කය ගල්වීමක්, තදවීමක් වී ප්‍රාණය කයෙන් වෙන්වෙන්න යනවා දැක්කා. එවිට මේ කයත් මේ කය හැර තවත් කයකුත් තිබෙන බව දැක්කා. ඒ කයත් මමම බව වගේ හරියට කණ්ණාඩියකින් පේනවා වගේ මෙවැනි තත්වයක් අත්විඳ මුල් අවස්ථාව බැවින් බයක් හිතුණා. ඊළඟ පරයන්කේදීත් ඒ සිදු වුණත් පෙරමින් පැහැදිලි තත්වයක් නොතිබුණා. මෙය නැවත සිදු වුණොත් ප්‍රාණය කයෙන් වෙන් වෙන්න ඉඩ හැරියොත් එය බය නොවි බලා සිටියොත් සිටියොත් ගැටලුවක් වේවිද? උපදේශයක් ලබා දෙන්න. මම ආධුනික යෝගියෙක් නොවෙමි. තෙරුවන් සරණයි. අපි හිතපු සභාවති හදිසි මරණ පරීක්ෂක කෙනෙක්. ඒ නිසා එම අධිස්මරණ ප්‍රශ්නේ නෑ. අධිස්මරණයක් වුණා ප්‍රශ්නයක් නෑ අපිට. ඒ මාත් අපිත් එක හොඳයි තාමත්. එහෙනම් ප්‍රාණය නිරුද්ධ වෙනවා නම් බලච්චාව. අපෝ අපි හරි කැමති මොකද හත් දවසේ දානයක් හම්බ වෙනවා. තුන් දවසේ දාසය තුන් මාසේ දානයක් හම්බ වෙනවා. අවුරුද්ද දානයක් හම්බ වෙනවා. අපි බෝඩ් එක ගහනවා මේ පිටියේ. අරවලා අතවලා මලේ යන්න අපා ඒ බය වෙන්නේ ඕන වෙලාවක යන්න අරනවනේ යන්න අරින්න යන්නේ බොරුව කරන්නේ නිසා ආයෙත් එහෙම වෙන්න ආයෙත් ආයෙත් වෙන්න ආයෙත් වෙලා වෙලා බලනකොට ඒක නිකන් අද පුතිය ගන්න. ඒට උදේ නැගිටිනා වගේ වැඩක් මිසක් මොකක්වත් වෙන්නේ නැහැ. ඔගේ එක සැරයක් නෙවෙයි දහස්වර වෙන්න දෙන්න ඕන. නැගිටිට පස්සේ වෙන කෙනෙක් ඉන්නව දැක්කයි හිත හිතන්න. නැගිටිට පස්සේ වෙන්නේ වෙන කෙනෙක් යඟට ගියයි කියලා. ඒක තියෙනවා මේ මහායාන පොතක මේ ආදම්බද නිලධාරියෙක් මැරිලා. මිනිහාගේ වැඩ ඉවර කරන්නේ නැතුව මැල්ල දෙන කියලා යම රජුරවන්න එන කම්ප්ලේන්ට් එකක් දානවා. දැන් බාන කරපු වැඩේ නිසා බර ගාණක් අමාරුයි මට කොහොම හරි ආපහු යන්න ඕනේ කියලා. ඉතින් ඉතින් යම රජුර කියන ගිහිල්ලා වැඩක් නැහැ. ඔබ මිනිහ කුණු වෙලා මේ වෙනකොට දවස් තුනක් පහු වෙලයි කියලා. යම රජුරු යා බලපෑම් කරපු නිසා කියනවා එන කායගාඩ ළඟට යන්නේ කියලා. ඒකට සෝන්ඩ ගිය තිබුණ මිනිහකට මෑ ගොඩ වෙනවා. ඒක නොන්ඩි ගෑනු කෙනෙක්ගේ. දැන් මේ ගෑනු එක්කනා ගෙදර ගිහිල්ලා තමන්ගේ ගෑනිට කියනවා මම ආවයි කියලා. අර ගෑනේ කට්ටඩියෝ ගෙනල්ලා දුම්බල අල්ලගෙන එළුණා මේ මිනිසයා. මේ මිනිසා කියන පිස්සු ධම්මන්නේ මේ උඹ මිනිහමම. අර ගෑනේ කියන මේ හොල්මනක් කියලා මයිස්ටරට කතා කරනවා. අහල පාන මිනිසුන්ට කියන ලෙවල් එන කචල් මේ වාසයට කොහොමඩක්වත් අර පරණ ගෑනේ කියන දෙයක් විදියක් නැහැ. මේ නොන්ටි ගෑනේ රූපේ විතරයි මම පරණ මිනිහා කියලා. ඉතින් ෂෝක්. බැරි වෙලාවත් ගියාට පස්සේ එන්න නම් එපා ගොයියෝ ආවොත් මේගොල්ල මාතරින් කාට අඩියෝ ගෙන්නන්නේ. කින්නලා පොරොප්පෙක් ගහලා කුටියක් ගහලා මොහොතු මොනවද කරදේවලු හතකට එහා පැත්ත ගිහිල්ලා දානවා මල හොන්තුවක් ඇවිල්ලා මල පෙරේතෙක් ඇවිල්ලා කියලා. ඉන්නකොට තමයි සිප වැළඳගෙන අම්මා තාත්තා නැන්දම්මා මාමා ගිහිල්ලා ඉන්න කියලා කියන්නේ. ඊයාට පස්සේ පොඩ්ඩක් වෙලස් වෙලා ඉන්න බලන්න. ඉදාසයි. පොඩි වෙනසයි වෙන්න ඕන. දැන් ලොකු දේවල් වෙනස් වෙනවා. පොඩි වෙනසක් වෙච්ච ගමන් සිසොපීනියා කියයි, බයිපෝලා කියයි, මෙන්ටල් අප්සෙට් කියලා කියයි. පුදුමාකාර ලෙඩ රාජකාරයක් තියෙනවා. මේ ක්‍රම පිස්සුව දිගට තියෙනකොට ෂෝක්. පිස්සුව පොඩ්ඩක් මාරු වෙච්ච ගමන් අපේ කට්ටිය බාර ගන්න. ඊට පස්සේ ඊට පස්සේ අපිව කියලා දැන් පිස්සුකුටුර දාන. එතනදී දොස්තර නෝන කතා කරලා අහගෙන මට සීසොෆීනියා කියනවා මොළ දෙකක් තියෙනවා කියන. නැත්තම් බයිපෝලා කියනවා. දැම්මට පස්සේ ඉතින් එයා කියන විදිහට ඉන්න ඕනේ ඊට පස්සේ. ওই තියෙන පිස්සුව ෂෝක්. ඔය කට්ටිය අඳුර ගන්නවනේ අපි. පරණ ගඳ. ඒක තියෙන්න මාරු වෙන්න නම් එපා. ගිහිල්ලා වෙන එකට දාගෙන ආවොත් ඉවර ඒ නිසා ගිහිල්ලා බලන්න ආපහු එනකොට පරණ පරණ සෙට් එක තියෙනවද කියලා බලන්න. අත ගාලා. ඒක ගිහිල්ලා එනකොට බලන්න ගෙදර ඇවිල්ලා පරණ සෙට් එක දෙතිස් කුණපේ ඒකමද කියලා. ওই 32 එකක් හරි මාරු වෙලා දත්තද වෙලා එහෙම තිබ්බොත්. ඕගොල්ලෝ හිතන දෙල්ලවන්නේ වේ මේකේ තියෙන්නේ. ඒක වෙනමම කට්ටඩියෝ ඉන්නවා. ඒවට වෙනමම යක්ෂයෝ මහසෝනා වෙන තොගයක් කියන. ඒ නිසා භාවනා කරනකොට පුදුමාකාර වයර් මාරු විලක් මාරු වෙනවා. ඒකට ලෑස්තිලා යන්න. මේ ජීවිතේ පූජා කරලා යන බුදුහාමුදුරන්ට. කය ජීවිතේ පූජා කරලා යන බුදුහාමුදුරන් කියන්නේ වෙන එකක් වෙච්චාවයි කියලා. එතකොට ගිහිල්ලා එනකොට මම නෑ. වෙන කෙනෙක් එන්නේ. අපි ඉන්න මම වගේ හැසිරෙන්න ඕන අනික් කටේ. භාවනා කරන්නේ නැති පරණ පිස්සමයි පරණ ගඳමයි පරණ සැට් එකම වගේ තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. අඳුරන්න දෙන්න හොඳ නැහැ කාටවක භාවනා කරනවා කිය. ඌව කියලා හරියන්නේ අපි යන්නේ ප්‍රශ්න. අවසරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ආදුනිකයෙක් වෙමි. පරයන්කයට වඩා සක්මන මට පියයි. ඇවිදින පයේ ස්පර්ශය හොඳින් දැනේ. හැරෙන ඉරියව්ව නිරීක්ෂණය කළෙමි. නැවතුණෙමි. හරියටම විධානය දුනෙමි. වම් පය නැවුනි. අංශක 90ක් පමණ ඇලයට পায় හැරවුනි. වනදය බලා සිටිමි. නැමුණු পায় දිග හැරේ. ඒ සමග එයට බර ලැබේ. ශරීරයේ ඉබේ කැරකී හැරෙනවා නිරීක්ෂණය කෙලිමි. අනික් পায় නැවි සැහැල්ලු විය. පා දෙකම එක තැනට පැමිණේ. මේ මම ජීවිතයේ පළමු වරට හැරෙනවා දුටු අවස්ථාවයි. දෙක වார்த்தාව. වම් පාය පොළව ස්පර්ශ වන විට දැනෙන වේදනා සියල්ල ඒ අයරින්ම වගේ දකුණු පාය තබන විටත් දැනේ. මට සිතුනේ পায় කුමක් වුවත් තෙරපුමක් සිසිලසක් රළු බවක් පමණක් අත්දැකිය හැකි බවයි. දෙපයම ස්පර්ශ වන්නේ එකම ආකාරයටමයි. ඇවිදින අතර සතියෙන් සිටි අතරම මගේ සිතට මේ සිතවිල්ල එයි. මේ සිතවිල්ල එන විට මගේ අත් දෙක බැලීමි. වම් අත දකුණු අත බර දරා සිටී. එකකට බර දැනේ. අනෙකට උණුසුම තෙරපම දැනේ. අත්මාරු කෙලිමි. දැනෙන්නේ එකම දෙයකි. ඇයි වම් මත දකුණු අත අත් දෙක එක විට එකතු කර මදක් ඇතිල්ලීමි. තද ගතිය උණුසුම හැර වම් මත දකුණු අත කුමක් කරයිදයි සිතී. මට උපදෙස් දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේකේ සක්මනේ මේකට උත්තරයක් තියෙනවා. උත්තරයක් කියලා කියන්නේ මේක අපේ මායා කරන හැටි. කොයි වෙලාවක හරි අපේ ජීවිතේ ගම මේ වම මේ දකුණ කියලා බැලුවම එකමයි පෙන්වන්නේ. එතකොට ඇත්තක වහගෙන යනකොට මේක වම දකුණ නෙවෙයි. මේ දකුණ වම නෙවෙයි කියලා අල්ලන්න බැරිද කියලා ඇහුවොත් බෑ කියන්නත් බෑ. හැබැයි දැන්නේ දේ සමානයි. උදේට වාර්තා කරන්න නෙවෙයි වම තිරුණටත් පොළවේ බාර ගතිය හැපෙන ගතිය වෙනවා දකුණ තිරුණට. එතකොට ඉතින් ඇහුවොත් වෙනසක් නැති කියලා ඇත්තටම නෑ කියලා තමයි කියන්නේ. නමුත් වම ඔසවනවා තබනවා කියන එක අරගන්න වම දකුණ කිව්වට පස්සේ ඔසවනවා තබනවා. එතකොට ඔසවන එකට හාත්පසම වෙන තබන එක. උතෝට දැනගන්න පුළුවන් මම දැන් ඔසවීමේ ක්‍රියාවලිය වම ඔසවන අවස්ථාව සහ තබන අවස්ථාව ගත්තොත් හාත්පස වෙනවා. එතකොට මනස අයිටට උඟා කවතිපත් වෙනවා. දැන් තේරෙනවනේ මම ඔසවන එකයි තබන එකේ තියෙන වෙනස. ඒ දකුණ ඔසවනවා තබනවා කියන එකේ වෙනස. එතකොට ඒක අල්ලන්නේ ඔසෝන යවන දවනයි කියලා දැන් කියන්නේ කියනවා. ඒකට ඔසෝන අවස්ථාවේ යවන අවස්ථාව හාත්පසම වෙනස්. තබන අවස්ථාව වෙනස්. ඒ විදිහට විස්තර හොයන්න පටන් අරගත්තොත් ඒක අරමුණක කිලෝ රක්නතු විස්තර හොයන්න පුළුවන්. නෑ කියලා කිව්වොත් නෑ තමයි. ඒ නිසා බුදුජානනාංශය අපට දෙන්නේ ඉස්සලා එක අරමුණක පෞද්ගලික ලක්ෂණ ඇති වෙන්න ඔළුවේ කෙස් පීරනවා වගේ ගැට ඇරලා හොඳට වෙන් කළ බලන්න ඔසෝන හැටි, යවන හැටි, තබන හැටි. ඉතින් විස්තර පස්සේ හුදුට බැලුවට පස්සේ බලාන බලානකොට වෙනවා මේ ඔක්කොම තියෙන්නේ මොකක්වත් නැහැ ධාතු හතර විතරමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. මේ දොළොස් ආකාරයෙන් ඊට ඒ පඨවි ධාතු විතරක් අපේ පොත්පත්වල හය ආකාරයකට පෙන්නනවා. බරහැල්ලු මුරුදු තද සුමිදු ගොරෝසුකේ. අනිත් ඒවා තියෙන ලකුණු දෙකයි. ගුරු උණුසුම් සීසලත තේජෝ වැගිරෙන පිටු කරන ගතිය වායෝ ආපෝ වායෝ ගතිය කම්පන ගතිය සහ ධර්ණ ගතිය. ওই ටිකේ සෙල්ලමක් මේ තියෙන්නේ. මුළු ජීවිතේ පුරාම තියෙන ඔච්චරයි. ඒක දකින්න විස්තර පෙන්වන්න ඕන. පෙන්නගෙන ඉන්නකොට අන්තිමට මේ ඔක්කොම එකතු කරලා පෙන්නන කොහොම කෙරුවක්වත් මේ ධාතු හතර සෙල්ලමක් විතරයි තියෙන්නේ. ඒකෝට මම ඉස්සරහින් ඉන්න භාවනා නොකරන එක නදියා බලන්නේ එයාගෙත් ඉච්චරම තමයි. එයා දන්නේ නැති වෙනම කතාවක්. ඒ නිසා විස්තර පෙන්නපු තරමට හිත ඉක්මනට පිළිගන්නවා මේ එකම පැතිකඩ මාරු කිරීමක් ඇර වෙන ජවනිකාවක් මේකේ නැහැ කියලා. ආස්වාද ප්‍රසවාසයත් කරනකොට ඉස්සර කියනවා ආස්වාද ප්‍රසවාසය වෙන් කරලා බලන්න කියලා. ඒක අල්ලතැයි. ඊට පස්සේ කියනවා මේ ආස්වාදින්දලා ඊගා ආස්වාසයට මොකද්ද වෙනස කියලා බලන්න. ඒ ආස්වාසයෙන් ඊගා ආස්වාසයට දීගං වාස සන්තෝ රස්සං වාස සන්තෝ. ඒකේ වෙනස දක්නාසුරව බලන්න ගියාම ආස්වාද දෙකක් සමානත් නැහැ. ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස නෙවෙයි මේ කියන්නේ. ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් තියෙනවා. මෙන්න මේ විදිහට මූල කර්මස්ථානයේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හොයන්න ගත්තොත් ලෝකෙ කිසිම කරදරයක් මේකට ඉන්නේ නැහැ. අරමුණ හිත හුදුවට සමීපව නිරීක්ෂණය කරනකොට අතීතේ ඉන්නෙත් නැහැ අනාගතේ ඉන්නෙත් නැහැ අරයමේ ආයෙන්නෙත් නැහැ අතෙන්ට මෙතන ඉන්නෙත් නැහැ. ඉතින් හිත අරසා කරන්න ඕන නම් අරමුණත් එක්ක සමීපව මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරන පුදුමාකාර තොගයක් විස්තර ලැබෙනවා. ඒ තොරතුරු ඇතුල් කරන්න වார்த்தාවට. ඒක හරීම ඕජාසහිතයි. ඊට පස්සේ අනිදවසේ බලන්නේ තරණමටම හිත සමීප නිරීක්ෂණය කරනවා. යම් මට්ටමකට ගියාට පස්සේ මේ නිරීක්ෂණය කරන හිතයි අරමුණයි ඒ දෙකේ එක පාරටම අල්ලපදා ගැනීමක් කරගන්නවා. යම් සීමාවකට ආපුවාම කහන්දන් කැලලකට යකඩයක් ලං කරනකොට වගේ. එහෙම වුණාට පස්සේ භවනා අතාරින්න ඕනේ. එතෙන්ට යනකම් තල්ලු කරනවා. ඒ චුම්බක ශේෂ්ත්‍රයට ගියත් ටික වෙලා තල්ලු කරන එක පාට මේ ඇදලා ගන්නවා. ඉතින් සමාධීති කරන ඔය ධ්‍යාන කියන්නේත් ඒකයි. විපස්සනාදීත් ඒක වෙනවා. මේ දෙක එකට ගමන් කරන්න පටන් ගන්නවා. දෙන්න දෙපැත්තෙන් ඇවිල්ලා ඊට පස්සේ බහන අතහැරලා දානවා. එතකොට පේන්න පටන් අර ගන්නවා කාටත් වෙන්නේ එකමයි කියන. ඉතින් ඒ නිසා අන්නේ තල්ලු කරගෙන යනකොට ඒක චේතනාපූර්වක කරන සක්මනේදිත් අචේතනිකව කරන සක් පරියන්කේදිත් 아무තු ක්‍රම දෙකකට මේ දෙක එකතු වෙනවා. දෙකම වැදගත්. ඒ සම්මතයත් විදස්පතනාවක් කියලා උනා කියන්න පුළුවන්. ඒ දෙක වැදගත් ඒ නිසා විස්තර පේන්න පුළුවන් තරම් විස්තර බලන්න. ඊට පස්සේ විස්තර පේන්නේ නැත්නම් සතිය තියෙනවනේ ඒකට යන්න ආරින්. මේ දෙන්න අතර මාරුවක් යනවා. වරක ස්වභාවික ලක්ෂණ, පුද්ගලික ලක්ෂණ. සාමික පුද්ගලික ලක්ෂණ වරක පොදු ලක්ෂණ මෙන්න මේ දෙක අතර මාරුවට ඇඟිලි ගහන්න යන්න එපා. හැබැයි අරමුණ ඇතුලේ. පිටතෙන් ගිහිල්ලා හිත පිට යමක් ගන්න නෙවෙයි මේ කතා කරන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා අපේ කයක් උනත් හැරෙන හැටි අපි දැකලා නැහැ. අවුරුදු 100 200 100ට සමාන ජීවත් වෙනා මේ ලෝකේ. දැකලා නැහැ. මේ බාහිර ජීවිතාවකල් නන්නතරයි සංසාරේ. මේක බලන තාක්කල් නිවන නිසා බැලුවොත් ওই කියන තොරතුරු දැක් ගන්න පුළුවන්. විස්තර ලිව්වොත් කිසි කෙනෙකුට ඒක නෑ කියන්න බෑ. අද්දුට ප්‍රත්‍යක්ෂයක් අපි අනෙක් කියන හැම දෙයක්ම කවුරු හරි කියව දෙයක් අහලා ලියලා තියෙනවා. මේක නෑ. මේක යථා භූතයක් තියෙන නිසා මේක එකතුවක් එකතු එකමත එකමත එකතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බලන්න ඊටත් වැඩිය සමීපව බලන්න. ඒකට පුදුම විශ්වසනීයත්වයක් දරාන්න පුළුවන් ගතියක් පාවා නොදෙන ගතියක් ওই තොරතුරු වල තියෙනවා. ලෝකේ තියෙන ඕනම අනිත් තොරතුරක් සකන් නැහැ. ඒ කියන්නේ ඒක අතින් අතට ගිය කොහෙන්දෝ ආපු ණයට ගත්තා. මේක නෑ. මේක කෙලින්ම නිවනටමයි ඒ වගේම බුදුචාන්නාසිකේ පණිවිඩෙමයි ඒ නිසා මේකට අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. අද දිනේ ප්‍රශ්න ආරම්භ කරනවා කවි පැණයකින් කිවිඳියට අසාධාරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බලමු කරලා බලමු. මේ වැඩ මුළු වේදී වෙනද නොලද අත් දුටු දේ බොහෝමයි වෙමි සතොස ගරුතර සාමිනි තැනගත් තෙමි මම සමාධියෙත් නින්දෙත් වෙනස සතිය මුලටගෙන විදසුන් නුවණට මන් පෙත් හෙලි කරවා මිලෙස පහදා දෙනවද කරුණාවෙන් මට සුකම විතක්කයෝ ගැන විගස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරණයි. ඒ සුකුමිතක් ගැන කලබල වෙන්න එපයි කියනවා. සාමාන්‍ය කාමිතක් ව්‍යාපාද විතක් විහිංසා විතක් යට වුණාට පස්සේ මේවා විවිධ ආකාරයෙන් මතුවෙනවා. මතුවෙන්නේ අර හිතට läග ගන්න දෙයක් නැති උන්ට එයා කතන්දර ගොතනවා. විවිධාකාර දේවල් මතුවන්නේ ඔක්කොම මේ නෑදෑයෝ ගැන හිතනෙව්වා සෞඛ්‍ය ගැන හිතනෙව්වා ලෝකය ගැන හිතනෙව්වා නින්දානවන්ට ලැබෙනවා ඔක්කොම හොඳ දේවල් තමයි මෙතන එන්නේ අර විවේකයේ හිත මේ වනසඬ මොකද වගේ තියෙන ෂටගතිය මායාවී ගතිය සහ වංචනික ගතිය විතරක් දන්නවනම් සුකුමිතක් ගැන එච්චරම ලයිස්තු දැනගෙන හිටියතර කමන්නේ මොකද මේකේ යම් ප්‍රමාණයක විස්තර තියෙනවා පංසු දෝවන සූත්‍රයේ මේ බුදුරජාණන්සේ පෙන්වන ලොකුයි සකයි වුණාට පස්සේ මොකක් හරි එකක් ඇවිල්ලා හිත අවුස්සනවා. ඒක හොඳ දේවල් තමයි නමුත් හිත අවුස්සීමෙන් සත්‍ය කරලා දාන. ඒ නිසා ඒවා අගේ නොකරන දන්නවනම් සුකුම විතක් ලයිස්තු නැති උනාට බය වෙන්න දෙයක් නැහැ. ඒක අපි ගේපාර වැඩමුළුවේ බණ ටික අහන්න ඒකේ මම හිතන්නේ ටිකක් අපි සාකච්ඡා කරයි කියලා මම හිතනවා. එතකොට ඒකේ නාඩ වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස. පණිදාය සහ අපනිදාය ධර්ම දෙක පහදා දෙනමින් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. මේකෙදී අපි එහෙම සාකච්ඡා කරුවේ නෑ. ඒ නිසා ඒ වගේ එකට ගියොත් එimhe ඔක්කොම පිරිසම කොහිදෝ පැත්තකට යොමු කිරීමක් කරනවා. ඒ නිසා අහන ප්‍රශ්න අපි එක්ක ධර්මදේශනවලට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ භාවනාවට සම්බන්ධ වෙන්නෝ නැත්නම් එක එක මාතෘකා දානෝ නම් වැඩමුළු පටන් ගන්න ඉස්සෙල්ලා කියන්නේ මෙන්න මේකට බණ කියන්නේ කියලා. දැන් මේ අපි තෝරාගෙන තියෙන්නේ එතකොට මේ කතරගම යන ගමන් අතරමඟ අරේට මෙහෙට දාන්න බෑ. ඒක අපි මූල ධර්ම ප්‍රශ්න වශයෙන් සලකලා බැහැර කරනවා. අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ. මූල කර්මස්ථානය ආනාපාන සතිය. මුල් දිනවල ආනාපානයේ ආරම්භය ගලා යාම සහ අවසානයේ දෙස බලමින් සිටිමුත් පස්වන දිනේ සිට දනිමින් දකිමින් සිටිමි. හුස්ම ගැන දනිමින් දකිමින් සිටින විට ඊතා ඉක්මනින් සිත තැම්පත් වේ. ප්‍රභාෂර වේ. ආලෝක කදම්බයක් මැද ඊතා ප්‍රීතිමත් කාලය ප්‍රීතිමත්ව කාලය ගෙවි. වේලාව ගැන වැටහීමක් නොමැත. පැය එකහමාරක් හෝ දෙකක් වුවද ඊටත් වඩා වුවද සුවසේ සිටිය හැකිය. ඇතැම් අවස්ථාවල අවකාශයේ පුළුන් රොදක්සේ සිටිනසේය. විචිත්‍රය. නමුත් ජීවත් වන බව දනිමු. මේ සියලු විචිත්‍ර සංසිද්ධීන් මැද හිස මුදුනෙන් ඉහළට අදිනවාක් වැනි වේදනාවක් ආරම්භ වෙයි. නමුත් ඒ මාහට එතරම් බාධාවක් නැත. එයට අමනාප කමක්ද නැත. ගෞරවනීය සාමීන් වහන්ස මේ අවස්ථාවේදී සිතෙහි විතර්ක විතක්ක ඊට අඩු මට්ටමක පවතී. මෙය කෙලිස් ගෙවී යාමක්ද යටපත් වීමක්ද මෙය විදර්ශනාවක් වනවාද මාහට අනුකම්පා කර මේ පිළිබඳව අදාරණ සීක්වා තිරුවන් සරණයි ඔව් මේකෙදී ඇත්තටම මේ ඇතිවෙච්ච දේ නිකන් හරියට ට්‍රැෆික් ජෑම් එකේ හිර වෙලා ඉඳලා අපිට ඊට පස්සේ ආය යන්න පුළුවන් වෙච්ච වෙලාව වගේ. මෙච්චර වෙලා අපි දන්නව මොන විදිහින්වත් එළියට යන්න බෑ පිහිර වෙලා. ට්‍රැෆික් ජෑම් එක. ඊට පස්සේ දැන් ට්‍රැෆික් ජෑම් එක නැහැ. ඉතින් එතකොට දැන් උනේ හොඳක්ද කියලා අහුවොත් එහෙම අහනා වගේ දෙයක්. ඒ නැති ට්‍රැෆික් ජෑම් එකේ ඉන්න එකයි තියෙන්නේ. කොයි වෙලාවක හරි වගේ විවේකයක් ආපම මේක හරිද මේක සමතෙද මේක විපස්සනාද හරි මේ කියලා අහන්නේ අර සංසාරේ දුක දන්නේ නැතිකම. නිසා භාවනා හරියන්නේ සංසාර දුක දන්නා වූ සංසාර දුක ගැලවීමට කටයුතු කරන එක නම් තේරෙනවා. මේ තදයක් තිබුණ දැන් නැහැ. ඒක තේරුම් ගන්න බැරි නම් එයාට කවදාකවත් එවැනි දෙයකට අනුග්‍රහ කරගන්න හම්බ වෙන්නේ මේක මේ තිබිච්ච ගැටේ ලිහිල්ලක් කිදිච්ච ආතති අඩුවීමක් කියන එක වටහා ගන්න බැරි නම් හරි අමාරුයි මේක මේක ඊට පස්සේ ඒකට පොහොර දාන්න ඒක දිනු කරන්න හිත දෙන්නේ මොකද වෙනසක් දන්නේ නැති කම නිසා ඒ නිසා සලකන්න සාමාන්‍ය බුද්ධිය දාලා අපේ හිතේ වේදනා හිතවිලි සද්ද වලින් කැකෑරි කැකෑරි ගත කරන ජීවිතයත් ඒව නැති වෙලාවකට යන්න පුළුවන් ගතියක් තිබුණොත් මේ දෙකේ කොයි එකද භාවනා දියුණුව? ඒක සමත වුණහම මොකෝ? ඒක විපස්සනා වුණාම මොකෝ? නිකන් දෙන හරකගේ අන්තිබ්බහම මොකෝ? අන් නැතුවහම මොකෝ? මෙන්න මෙව්ව තමයි සුකුම විතක්ක කියලා කියන්නේ. මේ හම්බෙච්ච වටිනදී තව පීරි ගන්න හදනවා. නිකන් දෙන හරකගේ අම්බලන්න හදනවා. ඒ වෙනුවට කවදාකවත් අනුග්‍රහයක් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේම කෙනහිල්ල කියන එක තමයි. මේ ලැබිච්ච දෙයට කෙනෙහියෝ. ඒක තමයි අපෙන් කරන අපරාධ. අපි දන්නේ නැහැ කොයි එකට අනුග්‍රහ කරන්න ඕනද කොයි එකට කොනහන්න ඕනද කියලා. ඒ නිසා හැම විචක්ෂණ දෙයක්ම බුද්ධියක් වෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් වලට යනකොට තමයි දැනගන්න ඕන අර ගිය ගමන නතර වෙනවා. ඒ නිසා මේක හොඳයි කියලා තමයි සාමාන්‍ය වැටහිල්ලක් තියෙන එක තව දුරටත් යන්න ආරින්න. මේක ඔබෝබා බලන්න ගත්තොත් කොනහන්න පටන් අරගත්තොත් එකෙන් පේනවා මේ ෂට ප්‍රඥාවක් වැඩ කරන්න කියලා. යහ ප්‍රඥාවක් නෙමෙයි. ඒ නිසා ඉස්සල්ලාම බලන්න Tamanට අර තියෙන ආතති අඩුවීම අසහනෙ අඩුවීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා බලලා හොඳ නම් ඔක නැවත නැවත කරන්නේ ඒකට ඔය හිතලා ගන්න ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා නැවත නැවත කිරීම. අනුපස්සනා කිරීමෙන් ඒ නිසා මේ ප්‍රශ්න ඇහිමෙන් කරන්නේ ගෙට එන්න දෙන්නේ නැහැ. යාට කොනහනවා මේ ගේට්ටුවේ ඉඳගෙන ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඇතුළට ගන්න කැමති නැහැ කියලා. ඒ නිසා හොඳට හොය හොයලා බලන්න මේකද හොඳ. එහෙම නැත්නම් නිතර පෙළෙන, තැවෙන හිතද මෙතන තියෙන සාන්තියක්ද නැත්නම් අර තැවෙන පෙළෙන හිත හොඳද කියන එක සලකා බලලා කෝකටද මං අනුග්‍රහ කරන්න ඕන. කොයි වැල යන වැල යන පැත්තට මැස්ස ගහන්න ඕන කොයි පැත්තටද කියලා තේරුම් අරගන්න ඕන. මම කිව්වට උත්තරයක් දුන්නොත් ඒක කිසියෙත්ම අදාළකමක් නැහැ. ඒක අනුන්ගේ උත්තර. Tamange හිතීම විශ්සලා බලන එක තමයි හොඳම වැඩේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි මූලික කමඨහන ආනාපාන සතිය. පර්යංකය. හුස්ම රැල්ල සංසිඳීගෙන ගියද එහිම සිත යොමා සිටින විට දෙනෙත් ඉදිරියේ ප්‍රභාෂර සුදු ආලෝකයක් දිස්සේ. වර එක ගැස්සී. එයින් පසු පසුද සිත ආනාපානෙහිමය. හුස්ම රැල්ලද නොදැනෙන තරම්ය. මුලදී මේ ගැස්සෙන්නේ නිදිමත නිසාදැයි සිතුණා. නිදා නොසිටි බව පැහැදිලි වන්නේ සිත ආනාපානෙහි නිසාමය. මෙලෙස ගැස්සෙන්නේ මගේ සිත පිටගොස් නැවත පැමිණි අවස්ථාවේ බව ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනයෙන් පසුව අද අද්දුටිමි. ඔබ වහන්සේ දේශනා කළාක් මෙන්ම පෙරමින් සිත නන්නත්තර නොවි මදකින් ආපසු එන බවද වැටහෙන්නේ ගැස්සීමත් සමගම සිත පෙර තිබූ ආනාපාන සති පියවරෙහිම නිසාය. සිත පිටගිය හැම අවස්ථාවකම වාගේ බෙල්ල මා තබාගෙන සිටි ඉරියව්වෙන් යන්තම් වමට හැරී තද වී ඇතිසයක් දැනේ. එය නැවත ඉදිරියට හරවාගත් විට සුදු ආලෝකය නැවතද ප්‍රභාෂරව දිස්සේ. මේ බෙල්ල හැරවීම ඇත්තටම සිදු වෙලාද නැතහොත් මා සිතින් කරගන්නා හැරවීමක් දැයි කීමට නොදැනෙමි. මා දෙනෙත් වසාගෙන සිටින නිසාය. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් වැරදි අඩුපාඩු සකස් කර ගැනීමට උපදෙස් දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. ඔය විදිහට අර tempat වෙලා tempat වෙච්ච ගතියට හුරු උණයි කියලා හිතමු අපි ඒකට බාධා කරන්න තු ඉන්න ගියාම දැන් මේ සිද්ධ වෙන දේ සංකල්පයක්ද යථාර්ථයක්ද කියන එක නැති වෙලා යනවා. මම හිතලුවක්ද මේ සිද්ධ වෙන්නේ නැත්නම් ඇත්තට වෙලාද කියලා. ඒ කියන්නේ ඔක්කොම සියල්ල සංඥා පමණමයි. ඉතින් මේකට හොඳට බුද්ධි විඳින්න පුළුවන් Tamanට. බෙල්ල ඇද වෙලයි කියලා හිතුවොත් ඇද වෙලා නැත්තම් නෑ. මේ මේ සංඥා මේ වෙලාවේ තියෙන මේ ස්වභාවය සත්‍යයක් වෙන්න පුළුවන් රූපයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන් ඕනම දෙයක් වෙන්න පුළුවන් තමයි හිතන දේ වෙනවා. ඒ නිසා කරමනේ ඉන්න එකයි තියෙන ඔබ එක එක නානා භූත නැත්තම් අද්භූත දේවල් කර කර පෙන්නනවා. මොකක් හරි බාරගත්තොත් දිගට කතන්දරේ යනවා. කොත්තනකට හරි හිතේ දුවත් කතන්දරේ යනවා. ඒ නිසා දැනගන්න මේවා එකක්වත් එකක්වත් විශ්වාස නොකම චපලයි. වරික රූපයක් වෙනවා, සද්දයක්, ආලෝකයක්, ප්‍රභාව වරික සද්දයක් ඇහෙනවා. ආයෙ ඔළුව ගැසෙනවා. මේ සේරම එකයි. මේකට නංවනම් නොදී ඉන්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. නම දීපු ගමන් නමේ හැටියට හැඩගැහෙන. මොකද මේ ඔක්කොම දැන් අර සංඥා මට්ටමට අවිල්ලා තියෙන. ඒකෝට තේිනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනස පූර්වංගම තමයි මේ සියලුම ධර්ම පවතින්නේ. මනස ශ්‍රේෂ්ඨයි මේ සියලු මනෝමයයි. මේක හොඳට ඔප්පු කරගත්තට පස්සේ නැවත නැවතත් බෙල්ල ඇද වෙලා දෝන්නේ කමන්නේ. ගෙලින් තිබ්බාමක උඹට ඕන ගෙලින් හිටපන් නැත්නම් නිකන් තම්බන කන තම්බන කවම් බැදගෙන ගන්න බැදගෙන කවම්. තෙලෙන් බැද්දත් කොබෙయ్యා, කිරෙන් බැද්දත් කොබෙయ్యා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙయ్యා බල කොබෙయ్యා කියලා රවම්පතේ ගහන එකයි තියෙන්නේ. අපි යුද්ධය පස්සේ දරන්න ගියොත් විනිශ්චකාරය කම්බස්. මෙතෙක් කළොත් ඒක තමයි අපට උනේ. මෙතෙන්ට යනකම්ම අපිට වෙන්නේ මේ යථාර්ථය කියන්නේ එකක් සංකල්ප කියන්නේ එකක් කියලා. මෙතෙන් ගියාට පස්සේ න දෙක අතර කිසිම වෙනසක් නැහැ. මුළු ලෝකෙම හීනයක් විතරයි. මුළු ලෝකෙම මිරිඟුවක් විතරයි. මුළු ලෝකෙම හිතලුවක් විතරයි. ඒක දුන්නට පස්සේ ඉස්සරහට ගෙනල්ලා හරි අසරණ වෙනවා කවුද මමයා. හරි අසරණ වෙනවා කවුද මම ආයනය. එහෙම නැත්නම් මාන්නේ. එහෙම නැත්නම් තණ්හාව. මොකද හැම එකම බලුවමනයක් අර කෑල්ල හොඳයි මේ කෑල්ල හොඳයි කියන දෙයක් ඇත්තේ නැහැ. ඒ අම්පිට රාහුල හාමුදුරුවෝ කියනවා සංසාර දිහා බලනකොට මහත්යෝ බලු වෙට්ටක් වාගේනේ මුල හොඳයි අග නරකයි කියන දෙයක් ඇත්තේ නැහැ. පිටලෙල්ල හොඳයි මැද හොඳ කෑල්ල හොඳ නැහැ කියන දේකුත් නැහැ. මොක බලු බෙට්ටම තමයි. ඔය පහුරුකක බලනවා කියනකොට හිතන්නේ නිකන් හොඳ මැණික් හොයනවා වගේ. අරක දිය කර කර බ්ලොටින් පේපර් එක තියලා මැත්ත ගගා අරක සුද්ධ කර කර සුද්ධ කර බලන එක තමයි සංසාරේ කරන හැම පරිේශනයක්ම ඔය බලු වෙට්ට ඕද ඕදා මැණික් හොයර. ඉතින් මේක මේ දන්නවනේ බුදුහාම කියන ඔතෙන් ගියාට පස්සේ ඔක අතාරින්න වගේ ඒක අමාරු නෑ. මුළු ලෝකෙම කියන්නේ හීනයක් විතරයි. ඉතින් ඒක ලස්සනට කියනවා මේ ඉන්දියානු දාර්ශනිකයට මුල් වෙච්ච ඒ ලාවෝට්සු Confucius ලාවුත්සු දෙනා බොහොම තදින් බලපාලා තියෙනවා. ලාවුත්සු තමයි ඔය සෙන් බුද්ධ ආගමට මුලදී එයා හොඳට භාවනා කරපු සතිය ගැන හුඟක් හුඟක් තිබුණා. දවසක් හීනයකට හීනෙන් දැකලු සමනලේ. කොච්චර ලස්සන දැක්කද කියනවනම් එයාට හිතුනේම මම සමනලේ කියලා. ඒ තරම්ම ලුසිඩ්. උඩට විස්තර. නැගිටට පස්සේ දැන් මිනිහා ලියනවලු මම සමනලෙක් මිනිස්සෙක් හීනෙන් දකින්නවද මිනිස්සෙක් සමනලෙක් හීනෙන් දකින්නවද කියලා මට දැන් ෂුවර් නැහැ කියලා. මේකද හීනේ ඒකද හීනේ එදා ඉඳලා මුළු චීන දර්ශනෙම යන්නේ මේක හීනයක් කියලා හීනයක් නම් අපි ඊර්ෂ්‍යා කරාවිද කාට හරි අපි කාගෙන් දෙයක් කඩා වඩා ගන්න යවිද ಜಾති වේද ආගම් වේදන හදා ගන්න යයිද මේක හීනයක් නෙවෙන තාක්කල් අපි තෝතෝ වරබල කියන ආයුධරණ ගහගෙන බැනගෙන රණ්ඩු කරනවා. ඒ දැන් රණ්ඩුව තියෙනවා නාඩගම් වලත් ඇඳලා. ඒකනේ කියන්නේ මේ භූමිකාව කියලා. මේක අපේ න සීරියස් නේ මේකට. අඳලා ඉන්න කතාව ඇත්ත. එක එක නාටකමට එක එක නැඳලා ඉන්නේ මේක හින කඳු පුප්පගෙන කෑ ගහගෙන මැරෙන්න හදනවා. මේ මේක මේ සංකල්පයක් කියලා දන්නේ නැතුව. සංකල්පය කියලා දැනගත්තට පස්සේ හරි సౌందර්යයක් තියෙනවා ඒකේ. ඔය කවුරුවකටත් ඒක පුත්තු විඳින්න බෑ. නිකන් නිකන් සම්ද මේක මනෝවිකාරයක් මේකේ තියෙන්නේ. හැම කෙනාම සීරියස්. ඒ කියන්නේ හැම කෙනාටම තාත්වික රඟපෑමකට බොක්ස් ඔෆිස් වාර්තා දෙන්න ඕන. ඒ තරම් සම්මානනීය විදිහට හැදිරෙනවා. අම්මා කෙනෙක් වෙච්චාම ආයේ බොරු නෑ ෂුවර් අම්මා තමයි තාත්තා වෙන්නම බෑ යන්න. තාත්තා වුණාට පස්සේ තාත්තම තමයි. ඉතින් මේ රඟපෑම රඟපෑම දිහා බලනකොට පුත්‍රජානද කියනවා මේ කුමර කුමරිකාවන්ගේ වාල්කුවා සෙල්ලමක් මේක තියෙන්නේ. ආර්ය ලෝකෙක ඉඳලා බලනකොට පොඩි උන් සෙල්ලංගයක් හදාගෙන උඹ අම්මා වෙයන් මං තාත්තා වෙන්නම් කියලා තාත්තගේ සිරප්පු ටික දාන අම්මගේ ධාරිය අතගෙන කොන්න දෙල්ලමක් මේකේ තියෙන. පව් කියලා හිතන පව් නෑ. ඉතින් ජොලිය ඉන්නවනේ පොඩි උන්. උට කරුණා කරලා විහිළුවක් කියලා කියන්න යන්න එපා. කියපු ගමන් උන්ට තද වෙනවා. හැබැයි Tamanට තේරෙනවා Taman කරන්නේ විහිළුවක් කියලා. ඔතෙන්දම යනකයි යන්න ඕනේ. ගිහින් මේක ආලෝකයක් වෙච්චාවේ, ඔළුව ගැස්සෙච්චාවේ, වමට හැරිච්චාවේ, දකුණට හැරිච්චාවේ මොනම දෙයක්වත් ගණන් ගන්න එපා. මොකද ඔක්කොම එකමයි ඔකේ තියෙන්නේ. මොකක්වත්ම නැහැ. ඔය එකම දේ තමයි ඔක එක පැත්තට හරවන්නේ. හරවපු ඕන දෙයක් ඇල්ලුවොත් එතෙන්ල කතන්දර ගෙතිල පටන් ගන්නවා. වල්පල් හැලි පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ අහසේ මාලිකා හදන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ පේනවා තාම කක්කාද ගන්න වයසින්වත් උඩට ඇවිල්ලා නැහැ අපේ මේ හිත. ආවත් අපි හිතන මේක තාත්විකයි අරක අතාත්විකයි කියලා. බුදුජානන්සේ කියලා කියන්නේ නිසා ආර්යයන් වහන්සේට යමක් තාත්වික වෙනවාද පෘථජනට ඒකේ කාන්තේම තාත්විකයි. පෘථජනට යමක් තාත්වික වෙනවාද ඒකේ කාන්තේම ආර්යයන් වහන්සේට තාත්විකයි. ඒ දිටානපසන සූත්‍රයේ 18 පොලක කියලා දෙනවා දෙයක් බොඳ වෙලා යනකොට සංඥා බාටපත් වෙනකොට ඒක විශ්වාස කරන්නේ නැති නිසා අපි නැවතත් අර අපේ ළමා සෙල්ලමට ඇවිල්ලා අරක බිහිරුවක් කරගන්න අරක හීනයක් කරගන්න ඒක මිරිඟුවක් කරගන්න නමුත් නැවත නැවත කරනකොට මොකද වෙන්නේ කියලා බලන්න. කරපු දවසේ තේරෙන්නේ මේ නට නාටකම නාටපතොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ මේ සෙල්ලමේ. මේක හුදු මනෝ විකාරයක් සංකල්පයක් මේ ඒකේ තාම මම හිතන්නේ ඥානන්ද සංසය අපත්තුනේ නෑ මම හිතන්නේ හිතානේ දපොයිද කියන දන උන්වන් තමයි ලෝකෙට ඉන්න එකම පුද්ගලයා concept and reality කියන පොත ලියපු දැන් ඒක සිංහලට දාලා තිනවා යථාර්ථය සහ සංකල්පය කියලා කියවලා බලන්න නිකන් හරියට ග්‍රීක වගේ තේරුම් ගන්න අමාරුයි මොකද ඒ තරම් අපි මේ සංකල්පේ යථාර්ථයක් කරගෙන තේරුම් ගන්න හදනකොට අපි කියනවා ඒක පිස්සු ඕව මොලේ නරක් වෙලා වෙලියන්නේ මේ අපේ ලෝකේ අපි හදාගත්ත මේ කක්ක ලෝකේ, සෙල්ලම් ලෝකේ ඒකට අත තියන්න එන්න එපා. මේක සංකල්පයක් කිව්වොත් එහෙම අපි ඉස්සුවක් වෙනවා. කියලා ඒක පැත්තකට දාලා අපි සිරිබිටිස් බලනවා. එහෙම නැත්නම් මේ කාටුන් බලනවා. ටෙලි ඩ්‍රාමා බලනවා. චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා. සංගීත සම්දර්ශන බලන්න යනවා. ඉතින් අර කක්ක අරගෙන හොද හොද බලනවා මේකේ මැනික් තියනවාද කියලා. කක්කවල කොහෙද මැනි? ඉතින් අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් සතිය වඩමි. හුස්මද සංසිඳී සිත සැහැල්ලුවටපත් වෙලා. සතිය වැඩෙන්නේ දකුණු යටිපතුල හා වම් යටිපතුල තුලයි. සක්මන අනායාසයෙන් සිදුවේ. මෙනෙහි කිරීමක් නොමැත. බලා සිටීමක් පමණි. පරයන්ක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආනාපාන සතිය තුල නාසය අග දෙස බැලීමේ ක්‍රමයයි මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සතිමත් වීමේදී හුස්මද සංසිඳී ගොස් සිත සැහැල්ලුවටපත් වෙලා මෙනෙහි කිරීමක් නොමැත බලා සිටීමක් පමණි මෙසේ සතිමත් වීමේදී හිස ඉදිරියට හා පසුපසට නැඹුරු වීම සිදුවේ. මේ අවස්ථාව සිත ලීන භාවයට පත්වීම ලෙස හඳුනා ගතිමි. විටක සිත කොහෙදෝ නොදන්නා තැනකට ගොස් ආපසු අරමුණු තුලටම පැමිණෙන්නාසේ දැනේ. ගැස්මක් සහිතව සිදුවේ. ඒ අවස්ථාවේදී මුකුත් මතක නැත. මේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සිහියයි. නොදන්නා මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අරිච්චලකීපේක වගේම සංසිද්ධියක් වෙන වචනකින් වෙන පුද්ගලෙක් කරා කියලා තියෙන අපේ හිත භාවනා කරනකොට දන්නේම නැති ශේෂ්ත්‍රයකට යනවා. ඉතින් අර භාවනාවේ ඉදිරියට යන්න හදන යෝනිසෝමනස්කාරය කියන එක දන්නවා මේ නිවනට යන්න හදන්නේ කියලා. අනිත් එක්කන බය වෙලා පිරිත් නූල් ගැට ගහනවා, ඇප නූල් දානවා, මයි මන් දන්නේ නැතනකට ගියයි කියලා. ඒ ගියාට ඒ හිතට එතන ඉන්න බෑ. එයා අපහු වෙනවා. ඒක නිසා ඒ යන්නත් අරින්න එන්නත් අරින්න එතන තමයි සද්ධාව කියන එක තේරෙන්නේ. මම ඇත්තටම ඒ වගේ මේ භාවනාවේ නාමයෙන් සතියේ නාමයෙන් නොදන්න ශේෂ්ත්‍රයකට යනකොට මට පෞරුෂත්වයක් තියනවාද? මොකද මේ ලෝකේ නිවන නැහැ. ඒක ඉතින් හොඳට ඕම දන්නේ නැත්නම් අහලා දැනගන්න. දන්න දේ කවදාකවත් නිවන නැහැ. තියෙනවන් තියෙන නොදන්න තැන. එතෙන්ට යන්න කාය ජීවිත අපේක්ෂාව අතාරින්න ඕන. ඉතින් අතාරින්න වෙන්නේ එක සැරේ නෙමෙයි. ටික ටික දාලා බලන්න. එතෙන් ගියාම මමත් නැහැ, දන්නෙත් නැහැ, මොනවද දන්නේ. ආවට පස්සේ දන්නවා, දන්නේ නැති බව දන්නවයි කිය. ආවට පස්සේ දන්නවා දන්නේ නැත්නම් දැනකට කියයි කියලා. කවදා හරි හිතන්නේ දන්නේ නැති බවට කියන පස්සේ දන්න ගත්තා කියලා. මම දැන් ඉන්නේ දන්නේ නැත්නම් කියලා. එදාට මේ ලෝකේ අතාරින්න වෙනවා. ඒක ඒ ගැන නිකන් අඩු ගානේ චින්තන මාත්‍රකින් හරි එතෙන්ට යන්න මේ ලෝකේ අතාරින්න. අපිට හරි අමාරු. බුද්ධජානසේ කියන මරණයට පස්සේ අතාරින්න එක නෙවෙයි මේ ජීවත් වෙද්දී අතාරින්න පුළුවන්. ඒකට පාර හදලා දෙන්නම් ලෑස්තිද? දුන්නොත් බබා බාර ගන්නවද? දුන්නොත් මේකට ලෑස්තිද? ඉතින් ඒකට කියනවා fear of unknown කියලා. අපි පුදුම බයයි දන්නේ නැති දේවල් වලට. ජීන්සා නිවනට පුදුම බයයි අපි. නිවන ආවොත් කියනවා ග්‍රාමසේක ප්‍රාන්තයේ සාතිකයක් අරගෙන එන්න නැත්නම් ඔයා ෂුවර් නැහැ. ඩෙන්ටි කාඩ් එකක් පෙන්නන්න. අපි නෑ ඌවට අපි අහුවේ කියලා ගෙදර පිටක් කරනවා. දන්නේ ඉතින් බුදු වෙන්නයි බුදු වෙලා බුදු වෙලා මේක උගන්වන්නයි බුදුහාමරණ කොච්චර සෙල්ලක්කාර මනසක් තියෙන්නේ නැද මේ අමනේ ඉන්න මේ මැට්ටන්න මේ කක්ක බදාගෙන මැණික් වෙන කට්ටියටත් දන්නති ශේෂ්ඨරි යන්න තරම් බුදුහාමර කෙරේ සද්ධාව උපදවන්න එපා. ඒකනේ බුද්ධ සද්ධාව කියන්නේ ඒක ධර්ම සද්ධාව කියන බුදුන්සේ ඒකනේ තාරා සංඛ්‍ය කල්පලක්ෂය පුරලා කිව්වා මගේ නමෙන් බුද්ධ ඥානවංශය කෙරේ සද්ධාවෙන් දන්න ශේෂ්ඨට ඵලයක්. ආස්වාද ප්‍රසවාසයේ මැද තියෙන දන්නසි ශේෂ්ත්‍රයට බලයන් එදාට තමයි ආශ්‍රද ප්‍රසාසය හරිවත් දැනගන්න පුළුවන් වෙන්නේ. ඕක මේ කොහයක්වත් තියෙන එකක් නෙවෙයි. හුස්ම දෙකක් මැද තියෙනවා. හිතිලි දෙකක් මැද තියෙනවා. වේදනා දෙකක් මැද තියෙනවා. වේදනා ගැන කතන්දර හදාදා ඉන්නවා. වෙනුවට පුළුවන් නම් චීන කන්නඩියක් බලලා ওই මැද තියෙන දන්නසි ශේෂ්ත්‍රයට යන්න හදන්න බෑ. බුදුහාමුදුරුවෝ එතන ඉන්නවා. හැම හිතිලි දෙකක් මැද බුදුහාමුදුරුවෝ ඉන්නවා. හැම ආශ්‍රද ප්‍රසාසයක් මැද බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපි එන්නේ නිකන් යකෙක් දැක්කා වගේ බය වෙලා හුත්ම ගන්න බැරි වුණා මැරෙයි. හුම්ම ගන්න බැරුව යනවා ඒක. හුම්ම ගන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා කොච්චර පුරුදු කරන්න වේද බලන්න සද්ධාව, කොච්චර පුරුදු කරන්න වේද බලන්න සීලය, කොච්චර පුරුදු කරන්න බලන්න සතිය. අර දන්නේ නැති ශේෂ්ත්‍රයට අවදි වෙන්න. වෙන තැනක තියෙන එක නෙමෙයි හුස්ම දෙකක් මැද තියෙන අතරමැදට. ඒක පුළුවන් තරම් විස්තරව බලන්න. බලලා එතන නිවනත් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාය. නිවනට යන පාර. දෙපැත්තෙම නැහැ. දෙපැත්ත බලන්න නැතුව මැදට යන්න බැරි නිසා. දුවර දෙපැත්ත බලන්න බලන්න බලන්න මැද මැද දන්නේ නැත්නම් හම්බ වෙයි. අනිත් දවසේ එතන කාය ජීවිත নিরপেক্ষව යන්න පුරුදු වෙන්න කියන එකයි කියන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේ සක්මණේ යෙදෙන විට ප්‍රථම පාදයේ ස්පර්ශයේ සිටම වම දකුණ ආදී කොට සක්මණේ සිත හොඳින් පැවතින. පාද ස්පර්ශයේ ගෙවි ගෙවි යන බවත් වමත් වමතත් දකුණතත් නොව නම් තැබුවාට එකම එකම ස්පර්ශයක් බවත් හා ඉදිරියට තබන පියවරක් පියවරක් පාසාම මා වැන්නෙකු මගෙන් ගැලවි අනිත්‍ය වී නැති වී යන බවක් හා අනිත්‍ය වෙමින් මරණය කරා යන බවක් මෙනෙහි විය. ඊටාම පාළු කාලයක් හා සංසාර බයක් දැනෙන්නට විය. පරයන්ක භාවනාව. හොඳ අවදියෙන් සිතවිලි දෙස බලා සිටී. සිතවිලි තමා විසින් මතකයේ තබාගත් සහ කිසිම අවස්ථා සම්බන්ධයක් නැති වශයෙන් හටගන්නා බව සහ නැවත සිත gedere එන බව හොඳින්ම වැටහි. සමහර අවස්ථාවල සිතවිලි අතරේ මා තනිකෙරුවේ නැවත නොයන්නට ගිය ගමනේ වගේ සිත සිතවිලි අතරේ අතරමං වී නැවත gedere එන බව දැනගෙන එන මග හොඳට පැහැදිලිව gederට වී දොර වසා ගනි. පරයන්කේදී මුල් දවස්වල මෙන් නොව දැන් දැන් සිත ඊතා ඉක්මනින් තැම්පත් ගැඹුරු නිින්දක් මෙනි. නිදි නැත. වැඩි වේලාවක් මේ ලෙස කාලය ගත කරයි. සමහර දිනවල මෙම ගැඹුර තව තවත් ගැඹුරු කලාපයකට ඇදෙන බවක් හා සිත තවත් සිටී අවස්ථාවට වඩා ප්‍රභාෂර වන බවක් දැනේ. අවටින් ඇසෙන හඬ, ගඳ සුවඳ ගණනක් නැත. මා අසලින්ම පිච්චමල් සුවඳක් ගලා ආවේය. එය දැනෙන මුල් අවස්ථාවේ සිටම එය ගෙවන් වී යන ආකාරයේ දුටිමි. ඇලීම් ගැටීම් නැත. ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගී භාවය ලැබේවා. යම් වෙලාවක ඒ විදිහට අර නොදන්නා ශේෂ්ත්‍රේ සියුම් භාවය ගිවි යන තැනට අනුග්‍රහ කරන්න තරම් පෞරුෂත්වයක් ශ්‍රද්ධාවක් සීලයක් සතිය වැඩනට පස්සේ ඒකෙත් මේ පේනවට වැඩියක ඉඳ ඉඳ ඉඳ ගැඹුරක් යනවා. හිතා ගන්න බැරි ගැඹුරකට යනවා. එතකොට පේන්න පටන් ගන්නවා මේ ලෝකේ තියෙන මොන්නම තිබුණත් ඒකට බාධායි. ඒක තියෙන්න ඕනේ හුදකලාවේ ඉස්තන. නමුත් ඒක කවදාවත් වටිනාකමක් තේරෙන්නේ මේ කක්ක නැත්තම්. ඒකේ වටිනාකම තියෙන්නේ මේ කෙලෙසේට සාපේක්ෂ වටිනාකමක් තියෙන ඒකටම ආවේනික වූ කේවල වටිනාකමක් නැහැ. කෙලස් වලට අවිලා තෙන්න යනවා. එතන ගිහලා ආය කෙලස් වලට එනවා. ආය කෙලස් වලට තෙන්න යනවා. ඒතකොට පේනවා මේ දෙක ප්‍රත්‍යুৎපන්නව තියෙන. ඉතින් කවදා හරි මේ යෝගාවචරයට කිව්වොත් එහෙම ඒ හුදු විවේකයක් විවිකේ තාම ගැඹුරත් කෙලෙසුත් දෙකම එක වගේ තියලා බලන්න ඉගෙන ගන්න කියලා. කෙලෙසේ නැති පිරිසුදුකම නැති බව පෙන්වන කෙලෙසටත් කෙලෙස් නැති බව පෙන්වන මේ පිරිසුදුකම කියන මේ හිස්තැනත් දෙකට නොසැලෙන මනසක් ඇති කරන එක තමයි తాදී ගුණය කියලා කියන්නේ තථාගත කියලා කියන්නේ නොසැලෙන මනස කියන්නේ. ඒ හිස්තැනම නෙවෙයි නිවන කියන්නේ. ඒක සාපේක්ෂ දෙයක්. මේ දෙක දිහා බලලා මෙතන කෙලෙස් තියෙනවා මෙතන හිස් ස්ථන තියෙනවා මේ දෙක දිහාම එකටවත් ප්‍රිය නොකර ප්‍රිය අප්‍රිය භාව වෙනසක් නැතුව සමසේ සලකනද මොනතරම් මේ නොසැලෙන මනසක් එහෙම නැත්නම් තාදී මනසක් ඒකට කියන එහෙව් මනස කියලා. ඉතින් ඒක මනුස්ස ලෝකෙට අයිති නෑ. ඒක උත්තරී මනස ධර්මයක්. නිසා ඉස්සෙල්ලා අපිට කරන්න තියෙන්නේ මොනවාක්වත් නැහැ කියන බයයි කියන දෙයට බය නැතුව ගිහිල්ලා ඒ ශේෂ්ත්‍රය පුරුදු කරගන්න. ආයෙ කෙලස් වලට එන්නේ ඔය කෙලස් ගෑවෙන්නේ නැහැ ඊට පස්සේ. ගෑවුනත් මෙතන ගියට පස්සේ කෙලස් හිටින්නේ නැහැ. මේ දෙකෙන් එකකටවත් වඩා මේක හොඳයි මේක නරකයි කියන්නේ නැතුව දෙකේ තම හිත ඇති කර ගන්නවා කියන්නේ බුදුන් හාමුදුරුව ඇර වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් අතින් කියෙවෙයිද කියෙවෙන්නේ ඉඩක් තියනවද කියලා හිතන්න. අඩුගානේ බුදුහාමුදුරන් ගත්ත එහෙම දෙයක් කියෙවේ කියලා බුද්ධහම උගන්වන්නේ නැහැ නේ. බුද්ධහම උගන්වන්නේ එකක් අල්ලපන් කියලා. ඉස්කෝලේ තු ගන්නන්නේ එහෙමයි. ජය විතරමයි. පරාජය වුණොත් වහ කපා. ළමයා පෙරදුනොත් අම්මා වහබන අඩු ගන්න. ඒ තරම්ම පිස්සු වටනේ ජයගත්තත් පෙරදුනත් දෙකේම සමහිත දිනූ රට හැරපියා යන රජ කුසී. රාජාව රට්ටම් විජිතම් පහය. දිනා ගන්න ඕනේ 100 100ක්ම ෆයිට් කරලා. ඒ හිස්තන ඊට ඒකත් අතට දාන්න. මොකාටවත් අහුවෙන්නේ නැහැ ඒක. දිනූරට හැරපියා යන රජකුසේ දිනාගෙන අතාරින්න ඕනේ. ඉතින් දිනාගන්න යනකම් අපි ඒක හොඳයි කියලා කියනවා. එහෙම තමයි ඒ බණේ හැටි එහෙම තමයි. අම්මා හරිසෝ දන්නේ නැත්තන්ට යන්නෝ කියලා ඒකල කියන ඔකත් අතන දාපන්. ඉතින් ගියාට පස්සේ ඒක කියන්නේ කිව්වොත් එහෙම භාවනා කරන කට්ටිය ඉන්නේ නැහැ. 100ක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ ඊගා රිට්‍රීට් එකට. එනිසා එතෙන්ට යනකම් ඉන්න. ඊට පස්සේ කියනවා ඕකයි මේකයි දෙකම තම කරපන් කියනකොට බැන බැන යන්නේ. මාව වැරද්දුවා මට කරකොල ඇතරි වගේ කිය. ඊට පස්සේ හැබැයි ඌට නිකන් එන්නේ ඌට තව කෙනෙකුට ඒක කවන්න ඒක දෙන්න හිතනවා ඒ ලනුව ගිහිල්ලා. ඒක මම අමුතු සූදුවක් ඔතන තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවනම් කවදාකවත් එන්නේ නැහැ භාවනා කරන්න. ඒක මම හොඳටම දන්නවා. ඒකයි මේ 7 වෙනි දවසේ 8 වෙනි දවසේ වෙනකන් ඕවා කියන්නේ. ඉයල්ලෙලල්ල. අන්තිමට කියනවා මොනවාක්වත් නැත්තෙන්ද ගිහිල්ලා ඒකත් අතට දාපන්. ඉතින් මොනවත් නැති කතාවෙන් ප්‍රශ්න නැහැ නේ ඉතින් මොනක් නැහැ නේ. දැන් තියෙන දේ අතහැරලා මේක අතපද කියලා ඕකත් අතහැරලා දාපන්. ගැඹුරු මේ ධර්මයේ ගැඹුරු මොන විදිහකින්වත් මනින්න බෑ. කොටින්ම එතෙන් එනකොට මනුස්සකමක් ඇත්තෙත් නැහැ. ඒකට බුද්ධචාන්සිය දෙන උත්තරී මනුස්ස ධර්ම කියලා. මේ මනුස්ස ලෝකේ තියෙන තර්කේ. මේක නෑ. සාපේක්ෂව කෙලසිච්ච තත්වයයි නොකෙලසිච්ච තත්වය දෙකම දිහා බලාගෙන එකකටවත් මම කියන්නේ නැතුව අස්ලෝක ධර්මයේ කම්පා නොවෙන්න නම් ඔය හිස්තන අපි බයකදී නොදන්න දෙයට කාය ජීවිත নিরপেক্ষව යන්න පුරුදු කරන්න. දහස්වර යන්න ඕන. ඒකෙදී මූර්තය ලැබෙනවා අපිට මරණේ. ඒ හරහා තමයි අමෘතය ලැබෙන්නේ. මූර්තින දුක දාකත් අමෘතය ලබන්න බෑ. ලෝකේ මරණ තියෙන නිසා තමයි අමෘතය තියෙන නිසා බය නැතුව ජීවත් වෙද්දී මැරෙන්න මැරියව් මැරිච්චාවයි මරිච්ච සංඝයාන කොහොමද මරනවට කැමති මොකද පාංශකූල හම්බ වෙනවා අද දවසේ දාණය හම්බ වෙනවා ඕම ඒවා ගොඩක් තියෙනවා ඒක නැති වුණත් අපි වට යන්නේ නැති වුණත් කියනවා මරනවා නම් හොඳයි මැරෙන්න තාදිනවද ප්‍රශ්න කීයද එකයි සමහරයි තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් පුරා අකණ්ඩවම සතිමත් බව පුහුණු කරමින් සිටිමි අද මා මූලික කමටහනින් බැහැරව මාලාද අත්දැකීම් කිහිපයක් මානුෂිකත්වයේ පෙරටු කොටගෙන අප සියලු දෙනාගේම යහපත් අකා වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට අවසර පතමි. 1. දවසේ වැඩි කාලයක් සක්මනින්ද ඊට මදක් අඩුවෙන් පරයන්කේද කෙටි කලක් දෛනික කටයුතු කළ යුතු කටයුතු වලද යෙදෙමි. එහිදී සක්මන තුල හා පරයන්කේදී මෙන්ම ඇලවි සිටින අවස්ථාවලදී ඇතිවන නිදිමත ස්වභාවයන් අත්විඳිමි. දැස් බරවීම අරමුණ අපැහැදිලි වීම හා බොඳ වීම, කම්මැලි හා වෙහෙස කරවීම යන ස්වභාවයන් තුලින් නිදිමත හැඳින ගතිමි. එවිට වීරෙන් එදෙස සතිමත්ව බලා සිටින විට ඇති වී නැති වී ක්‍රමක්‍රමයෙන් එය දුරු වේ. එදෙස බලා සිටින විට ඇතැම් විට වේගවත් කම්පනයන් දෙදරීම් වැනි තත්වයන් විනාඩි 15ක් පමණ පැවත නැති වී යයි. අනතුරුව පැය 6ක් පමණ සුවනින්දක් ලැබුව අයකමෙන් ප්‍රබෝධයෙන් පිබුදුනාක් මෙන් මුළු දවසම ගත කළ හැකියි. බොහෝ විට ඇලීම් ගතිය ආශා කිරීමේ ස්වභාවය කැමැති දේ අඩුකම යන ස්වභාවයක් මා තුළ ඇත. නමුත් පුද්ගලයෙක් අරමුණු කරගෙන නොවූ රාගයක් මගේ සිත තුළ ඇති වූ අවස්ථා කීපයක් අද්දුටු වෙමි. ඇති වූ ආකාරය දැකගත නොහැකි වූ නමුත් ඇති වූ පසු එදෙස බලා සිටිය හැකි විනේ. එනම් මුළු සිරුර පුරාම ඇතිවන අමුතුම ආකාරයේ වේගවත් බවක් ඇති වී සමහර අත්දැකීම් ප්‍රකාශ කිරීමට මා දන්නා වචන නොමැත. මෙදෙස බලා සිටි විට මේ මානසිකව ඇතිවන ගති ස්වභාවයක් බවත් එය කය මගින් ප්‍රකට කරවන බවත් නිරීක්ෂණය කළ හැකි වුණි. මෙසේ දින කිහිපයක් නිරීක්ෂණය කළ පසු මේ වනතුරු එම ස්වභාවය ඇති නොවුනි. තවද ද්වේෂය නැමැති ස්වභාවයද කය හකුළු වන, දවන, තවන යම් මානසික තත්ත්වයක් බවද හඳුනා ගතිමි. නමුත් ද්වේෂය මතුවන ආරම්භක අවස්ථාවේ සිට අවසානයේ දක්වාම නිරීක්ෂණය කළ හැකි වුනි. එනම් කයෙහි දරුණඩු ගතිය, මස් පිඩු තදවීම, පැහැ දුර්වර්ණ වීම ආදී පූර්ව නිමිති පරීක්ෂා කිරීමට හැකි වූ බැවිනි. සතිමත් බව තුළින් මෙම தත්වයන් සමතයකට පත් කළ හැකි බව හා නැවත නැවත පරීක්ෂාකාරී වීම තුළින් මුල හඳුනා ගැනීම හා ඊට නතු නොවීමට හැකිවන ආකාරය වටහාගත හැකි වුනි. කෙසේ නමුත් සෑම ප්‍රබල අකුසල් සිතිවිල්ලක්ම ඇතිවන විට සිරුර පුරාම වේගවත් ආකාරයේ කම්පන ධාරාවක් විවිධාකාරයෙන් ඇතිවන බවක් අසතිය නිසා එය නොදන්නා බවත් සක්මන් භාවය සතිමත් භාවය තුලින් එවැනි දේ හඳුනාගෙන ඒවට යාමට හැරීම තුලින් විශාල සහනයක් ඇති වූ බවත් අද්දුතු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහනය සැලසී නිවනින්ම සැනසීවා. මේක අනාකූල ප්‍රවාහය සහ ආකූල ප්‍රවාහය කියනවා. සිනුසු තෙල් දහරාවක් වගේ හැල හැප්පීමක් නැතුව ගමන් කිරීමක් තියෙනවා. වතුරකඩක් ගල්වල හැප්පි හැප්පි යන ආකූල ප්‍රවාහයක් තියෙනවා. ඒ ආකූල භාවය තමයි කෙලෙස් ස්වභාවය කියලා කියන්නේ. එනත් ඒක හරිම සුන්දරයි. සිනිද්ධා තෙල් දහරාව අහෝසීතියාපතෝ කියලා තියෙනවා. ඉරියව්පත පැවැත්වීම සිනුසු තෙල් දහරාවක් වගේ. ඒක කැඩෙන්නේ තණ්හාමාන දිට්ඨිය ආපුවම තමයි. නමුත් ඒක අර පරීක්ෂාකාරී නැත්නම් අපි දන්නේ අපි හිතන්නේ මේ කවුරු හරි මාව කැළඹුවයි කියලා. කවුරු හරි නිසා මාව කැළඹුණා කියලා. නෑ ඇතුලෙන් එන තමන්ගේ කෙලෙස් වලින්මයි කැළඹෙන්නේ. ඒක නිසා ඒක දැකපු දවසේ පේනවා මම ਸਰබලධාරි දෙයියන්ටත් වැඩිය බලවත් කියලා. මට ඕන නම් කැළඹෙන්න පුළුවන් මට නම් තැම්පත් වෙන්න පුළුවන් විසියල්ල ඇතුලෙන් වෙන්නේ කියලා. ඉතින් ඒක මේ ආ මෙන්න මෙහෙම නිදර්ශනකින් කියන්න පුළුවන් ඒව තමයි මේ වාද වලට තුරු දෙන්න පුළුවන්. නමුත් ඒක සඳහා නෙවෙයි මම මේ කියන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නකම්ම කිව්වේ දිව්‍යන් වහන්සේ තුල තමයි විමුක්තිය තියෙන්නේ කියලා. අද දක්වාම බයිබලේ තියෙන එක තමයි. යේසුස් වහන්සේට ඉඳලා තියෙනවා ප්‍රියම්බිකාවක්. ඒ මැග්ඩලින් මාරි මේරි මැග්ඩලින් එයා ලියපු gospel එකක් තියෙනවා. ඒක මේ ළඟදී හම්බෙලා තිනවා ඒකේ ලියලා තියෙනවා විමුක්තිය තියෙන තමන් තුල කියලා. දිව්‍යන් වහන්සේ තුල නෙවෙයි කියලා. ඉතින් ඒ නිසා පල්ලියට හරි අමාරු එක පිළිගන්න. ඒක මේ මාව සීතුන්ගේ නෝනත් කිව්වා. හතර දෙනා කල්ලි අහුණාට පස්සේ කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් නිසා බබලන්නෙත් නැහැ. වෙන කෙනෙක් නිසා කෙලසෙන්නෙත් නැහැ. වෙනස් කෙලසෙනෝ නම් බබලනෝ නම් Taman නිසාමයි. ඉතින් අතු බලනකොට අපි එන ඔක්කොම ඇතුලේ නම් අපි ਸਰව බලධාරී. පශ්චාත්තාප වෙන දෙයක් නැහැ. කෙලසිලා තියෙනවා නම් කවුරුවත් නිසා නෙවෙයි මම නිසාමයි. මම දිනු වෙලා තියෙනවා නම් කවුරුත් නිසා නෙවෙයි මමයි. ඒක නිසා තමයි ළඟ තියෙන මේ නයිසර්ගික හැකියාව තේරුම් අරගන්න සතියට දාන්න ආත්මයට දාන්න එපා. අරය තමයි මට කිරුවේ මෙයා තමයි කිරුවේ මේ ආණ්ඩුව මේ වැසයි මොකක්වත් නැහැ. Taman තුලින් තමයි වෙන එක පොඩ්ඩක් හරි තේරුම් අරගත්තා නම් තව කෙනෙක්ගේ මතයට කද්දාවත් විරුද්ධ වෙන එකක් නැහැ. එයා මේ මතේ තියාගන්න යට ආගියක් තියෙනවා කරන දෙයට එයා විඳවයි. එක්ක දැප්පල බයි මට ප්‍රශ්න ඒ අපායේ ගිහිල්ලා නම් නෙමෙයි විඳපන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ හිතන විදිහට මේ අර ඊයේ මං කිව්වා වගේ යම රජුර හම්බෙලා යන්න ඕනේ නැහැ. ප්‍රතිඵලයේ විභාගයට ලියනකොටම ප්‍රතිඵල හම්බෙනවා. ඒක කරෙක් කරන්න කවුරක්වත් ඇත්තේ නැහැ. කල්යවල යන්නෙත් නැහැ ප්‍රතිඵලෙන්න. Tamange හිතවිල්ලමයි තියෙන්නේ. ඒක නිසා පළවෙනියෙන් කරන්න ඕනේ යමක් නොකර ඉඳලා මේක දිහා බලන්න. එතකොට තමයි අපිට අඩිය පාද ගන්න පුළුවන්. ඒක තමයි අපි පරියන් පරියන් භාවනාදි කරන්නේ. ඊට පස්සේ බලන්න ඉස්සරහා තීන්දුවේ මේ මේ වෙලාවේ කරන වැඩේ සබ්බපාපසා කරනවා. යමක් නොකර ඉන්න පුළුවන්කම තමයි තියෙන්නේ. කොටින්ම කියන්න තියෙන්නේ බබලීම හෝ කෙලසීම තමන්ගේ මානසිකත්වයේ මිස අපි ඔය හිතන විදිහට മന്ത്രിතුමාගේ ලියුමේවත් ආණ්ඩුවේ දේශපාලනයේවත් තල්ලි වලවත් සුඛෝභෝගී දේවල් වල නෙවෙයි ඒක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ ඇති වෙන අචල විශ්වාසය තමයි සෝවන් වෙනවයි කියලා කියන්නේ. ඒක සැලෙන්නේ නැහැ ඊට පස්සේ කරන උඹ කරපරි උඹට තියෙන. වෙන දෙයක් ඇත්තේ නැහැ. අපි දාන්නේම නෙමෙයි අපිට මේ අවස්ථාවාදී වෙලා අපිට සුසුකම් නැති වුණත් අපිට ෆේවර් එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අවස්ථාවේදී හරියට මට එහෙම කරලා මගේ ෆයිල් එක ඉස්සරහට දාගන්න පුළුවන් වෙයි කියලා. එච්චරමයි කෙලෙසේ කියන්නේ. ලෝකේ වැඩ කරන න්‍යායපත්‍රය ඉඩ දෙන්න පුළුවන් තරම් අකුසල් කිරීමෙන් වළකින්න අපි නැතර කරන්න හදන්නේ. එහෙමයි සමිනාස අදට නියමිත ලිඛිත වර්තා ඉක්මනයි. ඔව් අපි වෙලාවත් අරගෙන තියෙනවා ඒ නිසා මම තව ප්‍රශ්න තියෙනවාද කියලා අහන්න යන්නේ. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාවට. ඒක સમાප්ත වුණාට පස්සේ අපි තුනට පුරුදු පරිදි පරියංග භාවනාවට සමූහ පරියංග භාවනාවට එකතු වෙනවා. මේ තාක් මේ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.